بسم الله الرحمن الرحيم أبرمت ديان ويت أسمى سما كرنان ويت الله جينا مين ألف لام أنزل إليك فلا يكن في صدرك حرج منه لتنذر به وذكرى للمؤمنين اتبعوا ما أنزل إليكم من ربكم ولا تتبعوا ولا تتبعوا من دونه أولياء قليلا ما تذكرون وكم من قرية أهلكناها فجاءها بأسنا بياتا فجاءها بأسنا بياتا أو هم قائلون ألف لام ස්වාද මෙය නුඹවෙත පහල කෙරුණු ග්‍රන්ථයකි එනිසා මුහම්මද ඒ ගැන නුබේ සිතෙහි කිසිම සැකයක් තබා නොගනිව් නුඹට එමගින් අවිශ්වාසිකයින්ට අනතුරු ඇඟවීමටත් විශ්වාසිකයින්ට අනුශාසනා කිරීමටත් හැකිවනු පිණිස එය පහල කෙරිණි ජනයිනි නුඹලාගේ පරමාධිපති විසින් නුඹලා වෙත පහල කර තිබෙන දෑ එනම් මෙම දහම අනුගමනය කරව. ඔහු හැර වෙනත් ආරක්ෂකයින් නොපිළිපදිව්. නමුත් නොඹලා අනුශාසනා පිළිගන්නේ කලාතුරකිනි. කොපමන ගම්මානයක් අපි විනාශ කළෙමුද රාත්‍රී හෝ නැතහොත් දහවල් කාලේ ඔවුන් නින්දෙහි සිටියදී හෝ ඔවුනට අපගේ දඩුවම් පහලවිය. فما كان دعواهم إذ جاءهم بأسنا إلا أن قالوا إلا أن قالوا إنا كنا ظالمين فلنسألن الذين أرسل إليهم ولنسألن المرسلين فلنقصن عليهم بعلم وما كنا غائبين والوزن يومئذ الحق فمن ثقلت موازينه فأولئك هم المفلحون ومن خفت موازينه فأولئك الذين خسروا أنفسهم فأولئك الذين خسروا أنفسهم بما كانوا بآياتنا يظلمون ولقد مكناكم في الأرض وجعلنا لكم فيها معايش قليلا ما تشكرون අපගේ දඩුවම් ඔවුනට පහළ වූ කල්හි ඇත්තෙන්ම අපි අපටම අපරාධ කරගත්තෝ වෙමුයි ඔවුහු කියනවාමිස ඔවුන්ගේ අයදීම වෙන කිසිවක් නොවේ. මේ අනුව ඔවුන් වෙත රසුන්වරයන් පහල කනු ලැබූ අයගෙන් අපි විනිශ්චදිනයේදී විමසන්නෙමු. තවද යවනලද රසුල්වරයින්ගෙන්ද සැබවින්ම අපි විමසන්නෙමු. එවිට ඥානයෙන් යුතුව ඔවුන්ට අපි ඒවා සැබවින්ම විස්තර කර දෙන්නෙමු. තවද අපි ඔවුන්ගෙන් ඉවත් වී නොසිටියෙමු. තවද එදින කිරුම සත්‍ය කිරුම වේ. මේ අනුව කවරෙකුගේ තරාදිය බර වැඩිවන්නේද ඔවුහු ජයග්‍රාහකයෝය. තවද කවරෙකුගේ තරාදිය සැහැල්ලුවේද අපගේ අනපනත්වලට පටහැනි වූ නිසා ඔවුහුමය තමාට අලාභය කරගත්තෝ. සැබවින්ම අපි නුඹලාට මහපොළොවේ අධිකාරි බලය පවරාදුන්නෙමු. තවද එහි නුබලාට ජීවනෝපායන් සැලස්සුවෙමු. එනමුත් නුබලා ගුණගරුක වන්නේ ඉතා සුළු වශයෙනි. ولقد خلقناكم ثم صورناكم ثم قلنا للملائكة اسجدوا لآدم فسجدوا إلا إبليس لم يكن من الساجدين قال ما منعك ألا تسجد إذ أمرتك قال أنا خير منه خلقتني من نار وخلقته من طين قال فاهبط منها فما يكون لك أن تتكبر فيها فاخرج إنك من الصاغرين قال أنظرني إلى يوم يبعثون قال إنك من المنظرين قال فبما أغويتني لأقعدن لهم صراطك المستقيم ثم لآتينهم من بين أيديهم ومن خلفهم وعن أيمانهم ومن خلفهم وعن أيمانهم وعن شمائلهم ولا تجد أكثرهم شاكرين قال اخرج منها مذءوما مدحورا لمن تبعك منهم لأملأن جهنم منكم أجمعين සැබවින්ම අපි නුඹලා මැවීමු. පසුව නුඹලා හැඩගැස්සුවෙමු. ඉන් පසුව මලක්වරුන් වෙත ආදම්ට සුජූත් එනම් නමස්කාර කරව යැයි අපි පැවසුවෙමු. එවිට ඉබ්ලිස් හැර ඔවුහු සුජුත් කළහ ඔහු එනම් ඉබිලිස් සුජුත් කරන්නන්ගෙන් කෙනෙකු නොවීය මානුඹට අන කළ අවස්ථාවේ සුජුත් එනම් නමස්කාර කිරීමෙන් නුඹ වැලක් වූයේ කුමක් දැයි ඔහු එනම් අල්له පැවසුවේය මා ඔහුට වඩා ශ්‍රේෂ්ඨය නුඹ මා ගින්නෙන් මැවිය තවද නුඹ ඔහුව කිරිමැටියෙන් මැවියයි ඔහු එනම් ඉබිලිස් පැවසුවේය එසේ නම් නුඹ මෙතනින් පහලට බසිවූ මෙහි නුඹට උඩඟු වීමට අයිතියක් නැත පිටවී යව් සැබවින්ම නුඹ අපකීර්තියට පත් වූවන්ගෙන් කෙනෙකුයයි ඔහු එනම් අල්له පැවසුවේය ඔවුන් සියලු දෙනාම මලවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයතෙක් මා පමා කරන්නයයි ඔහු එනම් ඉබ්ලිස් කීවේය සැබවින්ම නුඹ පමා කරනු ලැබූවන්ගෙන් කෙනෙකුයයි අල්له පැවසුවේය නුඹ මා නොමගය වූ නිසා නුඹගේ ඍජුමාර්ගයෙන් ඔවුනට බාධාවක්ව මම සිටින්නෙමි ඔහු ඉබිලිස් කිවේය. ඉන් පසු ඔවුන්ගේ ඉදිරියෙන්ද ඔවුන්ගේ පිටු පසින්ද ඔවුන්ගේ දකුණු පසින්ද ඔවුන්ගේ වම් පසින්ද ඔවුන් වෙත පැමිණෙන්නෙමි. එවිට ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ගුණගරුක වන බව නුඹ නොදකිනු ඇත. පිළිකුලට පත් වූ කෙනෙකු හා නින්දාවට පත් වූ කෙනෙකු ලෙස නුබ මෙයින් පිටවී යව්. ඔවුන්ගෙන් යමෙකු නුඹ අනුගමනය කරන්නේද නුබලා සියල්ලන්ගෙන් මම නිරය පුරවන්නෙමි ඔහු එනම් අල්له පැවසීය ويا آدم اسكن أنت وزوجك الجنة فكلا من حيث شئتما فكلا من حيث شئتما ولا تقربا هذه الشجرة فتكونا من الظالمين فوسوس لهما الشيطان ليبدي لهما ما غوري عنهما من سوآتهما وقال ما نهاكما وقال ما نهاكما ربكما عن هذه الشجرة إلا أن تكونا ملكين إلا أن تكونا ملكين أو تكونا من الخالدين وقاسمهما إني لكما لمن الناصحين ආදම් නුඹ සහ නුඹගේ බිරිඳද ස්වර්ගයෙහි වාසය කරව. ස්වර්ගයේ පළතුරු වලින් නුඹ දෙදෙනාට සිතනායුරින් නුඹ දෙදෙනා අනුභව කරව. නමුත් නුඹ දෙදෙනා මෙම ගසට ලං නොවව්. එසේ වුවහොත් නුඹලා දෙදෙනා වැරදිකරුවන්ගෙන් වන්නේ යැයි අල්له පැවසුවේය. ඔවුන් දෙදෙනගෙන් එකිනෙකාට සැඟවී තිබුණු ඔවුන් දෙදෙනගේ විලිබිය සහිත අඟපසඟ ඔවුන් දෙදෙනා වෙත හෙළිදරව්වන පිණිස ශෛතාන් ඔවුන් දෙදෙනාව පොළඹවිය. නුඹලා දෙදෙනා මලක්වරුන් එනම් සුරදූතයින් දෙදෙනෙකු වීමෙන් හෝ නුබලා දෙදෙනා සදා අමරණීයයන්ගෙන් වීමෙන් හෝ මිස නුබලා දෙදෙනාගේ පරමාධිපති නුබලා දෙදෙනා මෙම ගසින් නොවැලක් වූයේ යැයි ඔහු එනම් ශෛතාන් කිවේය. සැබවින්ම මම නුබලා දෙදෙනාගේ හිතවතුන්ගෙන් කෙනෙක් යැයි ඔවුන් දෙදෙනාට ඔහු එනම් ශෛතාන් ديورم كليه فدلاهما بغرور فلما ذاق الشجرة بدت لهما سوآتهما وطفقا يخصفان عليهما من ورق الجنة وناداهما ربهما ألم أنهكما عن تلكما الشجرة وأقل لكما ۖ وأقل لكما إن الشيطان لكما عدو مبين قالا ربنا ظلمنا أنفسنا وإن لم تغفر لنا وإن لم تغفر لنا وترحمنا لنكونن من الخاسرين قال اهبطوا بعضكم لبعض عدو ولكم في الأرض مستقر ومتاع إلى حين قال فيها تحيون وفيها تموتون ومنها تخرجون ඔහු මෙසේ ඔවුන් දෙදෙනා රවටාගෙන කෙමෙන් කෙමෙන් තම අභිමතය පරිදි හැඩගසාගත්තේය. මේ අනුව ඔවුන් දෙදෙනා එම ගසෙහි පළතුරු රස බැලූ විට ඔවුන් දෙදෙනාගේ විලිබිය ඔවුන් දෙදෙනාට හෙළිවිය. ඔවුන් දෙදෙනා ස්වර්ග උයනේ ඇති කොළවලින් ඔවුහු දෙදෙනා මත ආවරණය කිරීමට පටන්ගත්හ. එවිට ඔවුන් දෙදෙනාගේ පරමාධිපති ඔවුන් දෙදෙනා කැඳවා මම නුබලා දෙදෙනා මෙම ගසින් වැලක් වූයේ නැද්ද. තවද සැබවින්ම ශේතාන් නුබලා දෙදෙනාටම ප්‍රකට සතුරෙකු බව මා නුබලා දෙදෙනාටම කීවේ නැද්දැයි අල්له පැවසුවේය අපගේ පරමාධිපතියානනි අපි අපටම අපරාධය සිදුකරගත්තෙමු නුබාපට සමාකර අපට දයාලු නොවුවහොත් සැබවින්ම අපි අලාභයට පත් වූුවන්ගෙන් වෙමුයි ඔවුන් දෙදනා කීවෝය නුබලා මෙම උයනින් බැසයව් නුබලාගෙන් ඇතමෙකු ඇතමෙකුට සතුරුය නුබලාට පොලොවෙහි වාසස්ථානයද යම් කාලසීමාවකට දිවි පැවැත්මද ඇතැයි ඔහු එනම් අල්له කීවේය නුබලා එහිම ජීවත් වන්නෙහුය එහිම නුබලා මිය යන්නෙහුය එහි සිටම නුබලා බැහැර කරනු ලබන්නෙහු යැයි ඔහු එනම් අල්له කීවේය යබනී ආදම කොද අන් أنزلنا عليكم لباسا يواري سوآتكم وريشا ولباس التقوى ذلك خير ذلك من آيات الله لعلهم يذكرون يا بني آدم لا يفتننكم الشيطان كما أخرج أبويكم كما أخرج أبويكم من الجنة ينزع عنهما لباسهما ليريهما سوآتهما إنه يراكم هو وقبيله من حيث لا ترونهم ۖ إنا جعلنا الشياطين أولياء للذين لا يؤمنون ආදම්ගේ දරුවනි නුඹලාගේ විලිය වසා ගැනීමට සහ සිරුර ආරක්ෂා කර ගැනීමට හා අලංකාරයට වස්ත්‍රය අපි නුබලාට පහල කළෙමු. තවද තක්වා නම් බියබැතිමත්කම නමැති වස්ත්‍රය ඒ සඳහා හොඳය ඔවුන් මෙනෙහි කරනු පිණිස මේ සියල්ල අල්لهගේ සංඥාවන්ගෙන්ය ආදම්ගේ දරුවනි ඔවුන් දෙදෙනගේ විලිය ඔවුන් දෙදෙනට පෙන්වනු පිණිස ඔවුන් දෙදෙනගේ වස්ත්‍රය ඔවුන් දෙදෙනගෙන් ඉවත් කර ස්වර්ග උයනින් නුබලාගේ දෙමාපියන් දෙදෙනා බැහැර කලාක් මෙෙන් ශෛතාන් විසින් නුබලා නොමගෑවීමට ඉඩ නොදෙව් සැබවින්ම ඔහුද ඔහුගේ පිරිසද නුබලා ඔවුන් නොදකින අයුරින් නුබලාව දකින්නෝය ඇත්තෙන්ම අපි විශ්වාස නොකරනායට ශෛතානුන් සැබවින්ම යහළුවන් බවට පත් කළෙමු. وَإِذَا فَعَلُوا فَاحِشَةً قَالُوا وَجَدْنَا عَلَيْهَا آبَاءَنَا قَالُوا وَجَدْنَا عَلَيْهَا آبَاءَنَا الله أمرنا بها قل إن الله لا يأمر بالفحشاء أتقولون على الله ما لا تعلمون قل أمر ربي بالقسط وأقيموا وجوهكم عند كل مسجد وادعوه مخلصين له الدين كما بدأكم تعودون فريقا هدى وفريقا حق عليهم الضلالة إنهم اتخذوا الشياطين أولياء من دون الله ويحسبون ويحسبون أنهم مهتدون أوه النندنية පහත් ක්‍රියාවක් කර එයින් වලක්වනු ලැබුවහොත් අපගේ දෙමාපියන්ද ඒ මත අපි දුටුවෙමු. තවද අල්له ඒ ගැන අපට අනකළේ යැයි කියන්න ඕය. සැබවින්ම නින්දනීය ක්‍රියාවන් කරන ලෙස අල්له අන නොකරන්නේය. නුබලා නොදන්නා දෑ අල්له ගැන කියන්නෙහු දැයි නබි මුහම්මද නුබ අසව්. මාගේ පරමාධිපති යුක්තිය ඉටු කරන ලෙස අනකර ඇත. තවද නැමදුම් කරන සියලු තැනකම නුඹලා නුඹලාගේ මුහුණු ඔහු වෙතම යොමු කරන ලෙසත් තවද ඔහුට පමණක් අවංකවී ඔහුගෙන්ම කන්නලාව් කරන ලෙසත් මාගේ පරමාධිපති අනකර ඇත දැනට නුඹලා මවා ඇති ආකාරයෙන්ම නුඹලා නැවතත් පැමිණෙන්නෙහු යැයි නබි මොහම්මද පවසාව. ඔහු එනම් අල්له පිරිසකට යාමඟ පැන් වූයේය තවත් පිරිසකට ඔවුන් කෙරෙහි අයහපත් මාර්ගයේ ස්තිරවිය මෙය ඇත්තෙන්ම ඔවුන් අල්ලා හැර ශීතානුන් ආරක්ෂකයින් ලෙස ගත්නිසාත් සැබවින්ම තමන් යහමගලත් අයයයි ඔවුන් සිතාගෙන සිටි නිසාත්ය يَبَنِي آدَمَ خُذُوا زِينَتَكُمْ عِندَ كُلِّ مَسْجِدٍ وَكُلُوا وَاشْرَبُوا وَلَا تُسْرِفُوا إنه لا يحب المسرفين قل من حرم زينة الله التي أخرج لعباده والطيبات من الرزق قل هي للذين آمنوا في الحياة الدنيا خالصة يوم القيامة كذلك نفصل الآيات لقوم يعلمون قل إنما حرم ربي الفواحش ما ظهر منها وما بطن والإثم والبغي والإثم والبغي بغير الحق وأن تشركوا بالله وأن تشركوا بالله ما لم ينزل به سلطانا وأن تقولوا على الله ما لا تعلمون ආදම්ගේ දරුවනි සියලුම නැමදුම් වේලාවන්හිදී නුබලාගේ අලංකාරය රඳවා ගනිව්. තවද නුබලා අනුභව කරව. පානය කරව. නමුත් සීමාව ඉක්මවා නොයව. සැබවින්ම ඔහු එනම් අල්له සීමාව ඉක්මවා යන්නන් ප්‍රිය නොකරන්නේය. තමාගේ ගැත්තන් වෙනුවෙන් අල්له හෙළි කළ අලංකාරය එනම් ඇඟලුම්ද අනුමැතියලත් පිවිතුරු ආහාරද භුක්ති විඳීමට තහනම් කළේ කවුරුදැයි නබි මුහම්මත් විමසව්. මෙලොව ජීවිතයේදී මේ සියලුදේ ප්‍රථමයෙන් ඊමාන් එනම් විශ්වාස කළ අයටය කියාමත් එනම් මලවුන් කෙරෙන් නැගිටුවන දිනේදී ඔවුනට පමණක් යැයි නබි මුහම්මත් පවසව. නැනවත් පිරිසට මෙසේ අපගේ ආයාත් එනම් සංඥාවන් පැහැදිලි කරන්නෙමු. මාගේ පරමාධිපති තහනම් කළේ ප්‍රසිද්ධ හෝ රහස්්‍ය නින්දිත ක්‍රියාවන්ද සියලුම පාපකාරී ක්‍රියාවන්ද න්‍යායෙන් තොර වූ අක්‍රමිකතාවන්ද අල්لهගේ අනුමැතිය පහළ නොවූදෑ අල්لهට සමානයන් ලෙස තැබීමද අල්له ගැන නුබලා නොදන්නාදේ කීමදයයි නබි මොහම්මද පවසාව. ولكل أمة أجل فإذا جاء أجلهم لا يستأخرون ساعة ولا يستقدمون يا بني آدم إما يأتينكم رسل منكم يقصون عليكم آياتي يقصون عليكم آياتي فمن اتقى وأصلح فلا خوف عليهم ولا هم يحزنون والذين كذبوا بآياتنا واستكبروا عنها أولئك أصحاب النار هم فيها خالدون سام جن سماجيكتم નિયમિත කාලසීමාවක් ඇත. ඔවුන්ගේ කාලසීමාව පැමිණියහොත් ඔවුන්ට එක් මොහොතකින්වත් පමාවීමට හෝ ඉක්මංවීමට නොහැකිය. ආදම්ගේ දරුවනි මාගේ වදන් නුබලාට කියාපාන රසුල්වරුන් නුබලාවෙත පැමිණෙන කල්හි කවරෙකු අල්ලාට බියමැතිමත් වන්නේද. තවද තම චර්යාව යහපත් ආකාරයකින් සකස් කරගන්නේද ඔවුනට බියකුදු නැත. තවද ඔවුහු ලතැවෙන්නෝද නොවෙති. අපගේ වදන් බොරුයැයි කියමින් උඩඟුවී එයින් වැලකුණා වූ අය ඔවුහු ගින්නෙහි සහකාරයෝය. ඔවුහු එහි සදාකාලිකවම වෙසිති. فمن أظلم ممن افترى على الله كذبا أو كذب بآياته أولئك ينالهم نصيبهم من الكتاب حتى إذا جاءتهم رسلنا يتوفونهم قالوا قالوا أين ما كنتم تدعون من دون الله قالوا ضلوا عنا وشهدوا على أنفسهم أنهم كانوا كافرين قال ادخلوا في أمم قد خلت من قبلكم من الجن والإنس في النار كلما دخلت أمة لعنت أختها حتى إذا اداركوا فيها جميعا قالت أخراهم لأولاهم ۖ قالت أخراهم لأولاهم ربنا هؤلاء أضلونا فآتهم عذابا فآتهم عذابا ضعفا من النار قال لكل ضعف ولكن لا تعلمون وقالت أولاهم لأخراهم فما كان لكم علينا من فضل فذوقوا العذاب فذوقوا العذاب بما كنتم تكسبون الله ගැන බොරු ගෙතු අයට හෝ ඔහුගේ වදන් බොරුයැයි කී අයට වඩා දරුණු අපරාධකරු කවරෙක්ද එවැන්නන්ට තමන්ට හිමි තමන්ගේ කොටස ලැබෙන්නේය ඔවුන්ගේ ආත්මයන් අත්පත් කර ගැනීමට අපගේ දූතයින් ඔවුන් වෙත පැමිණෙන කල්හි නුබලා කන්නලාව් කළ අල්له නොවනදේ කොහේදැයි ඔවුහු එනම් මලක්වරු අසති එවිට ඔවුන් අප අතහැර දමා ගොසිනැයි ඔවුහු කියන්න ඕය තවද සැබවින්ම තමන් ප්‍රතික්ෂේප කළවුන්ව සිටි බවට ඔවුන්ම තමන්ට විරුද්ධව ශාක්ෂි දරන්නේය නුඹලාට පෙර නිරයට ගිය ජින්වරුන් හා මිනිසුන්ගෙන් සමූහයක් අතරට නුඹලාත් පිවිසිතැයි ඔහු එනම් අල්له කියන්නේය. සමූහයක් නිරයට පිවිසෙන සෑම මොහොතකම එම සමූහයට පෙරගිය අයට ශාප කරති. එහි ඔවුන් සියලු දෙනාම එක් රැස්වන විට ඔවුන්ගෙන් පෙර පැවතියන් ගැන ඔවුන්ගේ පසු පැවතියන් අපගේ පරමාධිපතියානනි මොවුහු අපව නොමග කළෝය එබැවින් ඔවුනට ගින්නෙන් දෙගුණයක් දඩුවම් දෙන්නැයි ඔවුහු පවසන්නෝය සියල්ලන්ටම දෙගුණයක්ය නමුත් නුබලා එය නොදන්නෙහු යැයි ඔහු එනම් අල්له කියන්නේය තවද ඔවුන්ගෙන් පෙර පැවතියෝ පසු පැවතියන් අමතා අපට වඩා නුබලාට කිසිම උත්තරීතරකමක් නැත එම නිසා නුබලා සපයාගත්දෙයින් දඩුහම් විඳින්නැයි කියන්නෝය إن الذين كذبوا بآياتنا واستكبروا عنها لا تفتح لهم أبواب السماء ولا يدخلون الجنة ولا يدخلون الجنة حتى يلج الجمل في سم الخياط وكذلك نجزي المجرمين لهم من جهنم مهاد ومن فوقهم غواش وكذلك نجزي الظالمين والذين آمنوا وعملوا الصالحات لا نكلف نفسا إلا وسعها أولئك أصحاب الجنة هم فيها خالدون ونزعنا ما في صدورهم من غل تجري من تحتهم الأنهار وقالوا الحمد لله الذي هدانا لهذا وما كنا لنهتدي لولا أن هدانا الله لقد جاءت رسل ربنا بالحق ونودوا أن تلكم الجنة أورثتموها بما كنتم تعملون අපගේ වදන් බොරුයයි කියමින් උඩඟුකමින් ඒවායින් වැලකුණු අයට අහස්හි දොරවල් විවෘත්ත කරනු නොලැබේ. තවද ඔටුවෙකු ඉන්දි මලෙහි ඇතුළුවනතෙක් ඔවුහු ස්වර්ගයන්හි ඇතුළු නොවන්නේය වැරදි කරන්නන්ට අපි මෙසේ පලවිපාක දෙන්නෙමු. ඔවුනට නිරයෙන් යහනාවද ඔවුනට ඉහලින් ආවරණය දැත තවද මෙසේය වරදකරුවන්ට අප පලවිපාක දෙන්නේ. නමුත් විශ්වාස කර යහකම් කළ අයට කිසිම කෙනෙකුට ඔහුගේ ප්‍රමාණයට මිස අපි නොපටවන්නෙමු. ඒ අය ස්වර්ගේ සහකාරයෝය ඔවුහු එහි සදාකාලිකව වෙසිතිී. තවද ඔවුන්ගේ සිත්හි දුෂ්ට චේතනාවන් ලෙස තිබූ දෑ අපි පහ කළෙමු ඔවුන්ගේ මැදුර එනම් මාලිගාව යටින් ගංගාවෝ ගලාබසිති මේ මාර්ගයට අප යොමු කළ අල්لهට සියලු ප්‍රශංසා හිමිවේවා අල්له අපට මඟ පෙන් වූයේ නැතිනම් අපට යහමග සොයාගත නොහැකි වන්නට තිබුණි සැබවින්ම අපගේ පරමාධිපතිගේ රසුල්වරුන් සත්‍යය රැගෙන පැමිණියෝයැයි ඔවුහු පවසති. එවිට මෙම ස්වර්ගය නුබලා මහපොළොවෙහිදී කළ දැයි නිසා නුබලා සතු කරන ලද්දේ යැයි ඔවුහු අන්ඩගසනු ලබන්නාහුය. ونادى أصحاب الجنة أصحاب النار أن قد وجدنا أن قد وجدنا ما وعدنا ربنا حقا فهل وجدتم ما وعد ربكم حقا قالوا نعم فأذن مؤذن بينهم اللعنة الله على الظالمين الذين يصدون عن سبيل الله ويبغونها عوجا وهم بالآخرة كافرون وبينهما حجاب وعلى الأعراف رجال يعرفون كلا بسيماهم ونادوا أصحاب الجنة أن سلام عليكم ۖ لم يدخلوها وهم يطمعون وإذا صرفت أبصارهم تلقاء أصحاب النار قالوا ربنا قالوا ربنا لا تجعلنا مع القوم الظالمين අපගේ පරමාධිපති අපට පොරොන්දු වූ දේ සත්‍යයයි අපි දැකගත්තෙමු. නුඹලාගේ පරමාධිපති නුඹලාට පොරොන්දු වූ දේ සත්‍යයයි නුඹලා දැකගත්තේහිදැයි ස්වර්ගයේ සහකාරයෝ නිරේ සහකාරයන්ට අඬගසා පවසති. එවිට ඔවුහු ඔහු යැයි පවසති. එවිට අල්ලාගේ ශාපය වැරදිකරුවන් කෙරෙහියයි ඔවුන් අතර සිටි නිවේදකයෙක් නිවේදනය කරයි. එම වැරදිකරුවන් නම් අල්لهගේ මාර්ගයෙන් මිනිසුන් වලක්වන්නා වූද එහි ඇද සොයන්නා වූද පරලොව ප්‍රතික්ෂේප කරන්නා වූද අයවේ. මෙම කණ්ඩායම් දෙක අතර බාධකයක් පවති. තවද උච්චස්ථානයේ ඇතැම් මිනිසුන් සිටිති. ඔවුහු ඔවුන්ගේ ලක්ෂණයෙන් එකනෙකා හඳුනාගනිති. ඔවුහු ස්වර්ගවාසීන් කැඳවා නුබලාට ශාන්තිය වේවායි පවසති. නමුත් ඔවුහු උච්චස්ථානයේ සිටින්නන් එයට ඇතුළුවන්නට අපේක්ෂා කළද ඔවුහු එයට එතෙක් ඇතුළු නොවන්නෝය. ඔවුන්ගේ නෙත් නිරයවාසීන් වෙත යොමුවන විට ඔවුහු අපගේ පරමාධිපතියානනි අපව වැරදි කළ පිරිස සමග එක් නොකරන්නැයි පවසති. ونادى أصحاب الأعراف رجالا يعرفونهم بسيماهم يعرفونهم بسيماهم قالوا ما أغنى عنكم قالوا ما أغنى عنكم جمعكم وما كنتم تستكبرون أهؤلاء الذين أقسمتم لا ينالهم الله برحمه ادخلوا الجنة لا خوف عليكم ولا أنتم تحزنون ونادى أصحاب النار أصحاب الجنة أن أفيضوا علينا أن أفيضوا علينا من الماء أو مما رزقكم الله قالوا إن الله حرمهما على الكافرين එවිට උච්චස්ථානයේ සිටින අය එනම් නිරයේ සිටින්නන් අතර ඔවුන්ගේ ලක්ෂණානුව ඔවුන් දැන හඳුනාගත් මිනිසුන් හට අඩගසා නුබලාගේ කණ්ඩායම හෝ නුඹලාගේ උනගුවීමට හේතු වූ වස්තුව හා ධනයද නුඹලාව නිරයේ වේදනාවෙන් ආරක්ෂා නොකළේ යැයි පවසති. එමෙන්ම අල්له සිය ආශිර්වාදවලින් කිසිම කොටසක් මේ අයට ලබා නොදෙතැයි නුබලා තිවරා කියා සිටියේ ස්වර්ගවාසින් වන මේ අය ගැන නේදැයි ඔවුහු පවසති. ඒ අයට නුබලා ස්වර්ගයට පිවිසෙව්. නුඹලාට බියවීමට අවශ්‍ය නැත. තවද නුඹලා ශෝකවීමටද අවශ්‍ය නැතැයි කියනු ලැබේ. නිරයේ වැසියන් ස්වර්ගේ වැසියන් අමතා ජලයෙන් හෝ අල්ලා නුඹලාට දුන්දෙයින් හෝ අපමත වත් කරන්නැයි විලාපනකති. එවිට ස්වර්ගවාසීන් සැබවින්ම අල්له ප්‍රතික්ෂේප කළවුන් කෙරෙහි ඒ දෙක තානම් කළේයයි පවසන්නෝය. الذين اتخذوا دينهم لهوا ولعبا وغرتهم الحياة الدنيا فاليوم ننساهم كما نسوا لقاء يومهم هذا وما كانوا بآياتنا يجحدون وَلَقَدْ جِئْنَاهُمْ بِكِتَابٍ فَصَّلْنَاهُ عَلَى عِلْمٍ هُدًى وَرَحْمَةً لِقَوْمٍ يُؤْمِنُونَ هَلْ يَنظُرُونَ إِلَّا تَأْوِيلَهُ يَوْمَ يَأْتِي تَأْوِيلُهُ يَقُولُ الَّذِينَ نَسُوهُ مِن قَبْلُ قَدْ جَاءَتْ رُسُلُ رَبِّنَا بِالْحَقِّ فهل لنا من شفعاء فيشفعوا لنا أو نرد فنعمل فنعمل غير الذي كنا نعمل قد خسروا أنفسهم وضل عنهم ما كانوا يفترون أوه كمريك دنام තමන්ගේ දහම විනෝදය හා කෙලිසෙල්ලම් බවට පත්කරගත්තාවුද ලෞකික ජීවිතය ඔවුන්ව මංමුලා කලා වූද අයවේ. ඔවුන් අපගේ වදන් ප්‍රතික්ෂේප කලාක් මෙන්ම මෙදින හමුුවීම අමතක කලාක් මෙන්ම අපිද අදදින ඔවුන්ව අමතක කළෙමු යැයි. අල්له පවසයි. තවද සැබවින්ම අප ඔවුන් වෙත දේව ග්‍රන්ථයක් ගෙනාවිමු. එය දැනුම පදනම් කරගත් අපගේ විස්තරය ලෙසද විශ්වාස කරන ජනයාට යහමගක් ලෙසද දයාලු භාවයක් ලෙසද පවතිී. ඔවුහු මෙම ග්‍රන්ථයෙන් අනතුරු ඇඟවුණු පලවිපාක හැර වෙනත් දෙයක් අපේක්ෂා කරන්නෙහිද. එම පලවිපාක පැමිණෙන දවස මීට පෙර එය අගෞරවයෙන් අමතක කළ අය සැබවින්ම අපේ පරමාධිපතිගේ රසුල්වරු සත්‍යය රැගෙන පැමිණියහ අපට අප වෙනුවෙන් මැදිහත් වී කන්නලාව් කරන අය සිටීද නැතිනම් අප කලින් කරමින් සිටි ක්‍රියාවන් නොවන වෙනත් ක්‍රියාවන් කිරීමට ලොවට අපි ආපසු යවනු ලැබුවම් දැයි කියන්න ඕය සැබවින්ම ඔවුහු තමන්ටම පාඩුව සිදුකරගත්තෝය ඔවුන් බොරුගොතමින් කිව්දෑ ඔවුන්ගෙන් බැහැරවිය إن ربكم الله الذي خلق السماوات والأرض في ستة أيام ثم استوى على العرش يغشي الليل النهار يطلبه حثيثا والشمس والقمر والشمس والقمر والنجوم مسخرات بأمره ألا له الخلق والأمر تبارك الله رب العالمين ادعوا ربكم تضرعا وخفية إنه لا يحب المعتدين ولا تفسدوا في الأرض بعد إصلاحها وادعوه خوفا وطمعا إن رحمة الله قريب من المحسنين දින හයකින් අහස් හා පොළව නිර්මාණය කළ පසුව අර්ශ් එනම් රාජාසනයෙහි අසුන්ගත් අල්لهමය සැබවින්ම නුබලාගේ පරමාධිපති වන්නේ ඔහු රාත්‍රිය මගින් දහවල ආවරණය කරවන්නේය. එය එනම් රාත්‍රිය අනෙක එනම් දහවල පසුපසයයි. තවද සූරියාවද චන්ද්‍රයාවද තාරකාද ඔහුගේ අනසක පවතින ආකාරයෙන් නිර්මාණය කළේය. නිර්මාණය කිරීමද අනද ඔහු සතුය සකල ලෝකයේම පරමාධිපති වූ අල්له ආශිර්වාදයෙන් පරිපූර්ණය නුඹලාගේ පරමාධිපතිගෙන් බැගෑපත්වද නිහඬවද අයද සිටියෝ. සැබවින්ම ඔහු සීමාව ඉක්මවන්නන් ප්‍රිය නොකරන්නේය. එය එනම් මහපොළොව නියම ක්‍රමයකට පිළියල කළ පසු. මහපොලොවෙහි අවුල් වියවුල් ඇති නොකරාව. තවද බියබැතිමත් භාවයෙන්ද අභිලාශයෙන්ද ඔහු අයද සිටියූ. සැබවින්ම අල්لهගේ දයාළුභාවය යහකම් කරන්නවනට සමීපය. وهو الذي يرسل الرياح بشرا بين يدي رحمته حتى إذا أقلت سحابا ثقالا سقناه لبلد ميت سقناه لبلد ميت فأنزلنا به الماء فأخرجنا به فأخرجنا به من كل الثمرات كذلك نخرج الموتى لعلكم تذكرون والبلد الطيب يخرج نباته بإذن ربه والذي خبث لا يخرج إلا نكدا كذلك نصرف الآيات لقوم يشكرون තවද ඔහුගේ දයාලු භාව පෙරටුව ශුභාරංචිය ගෙන එන්නක්සේ සුළං හමවන්නේ ඔහුමය. එය එනම් සුළඟ ගන වලාකුළු ඉසුලූ කල්හි මලානික වූ ගමකට අපි එය පාකර හැර එයින් වර්ෂාව පහල කර එමගින් සියලු පළතුරු හටගන්වන්නෙමු. එසේම මලවුන් අපි නැගිටුවන්නෙමු. නුඹලා මෙනෙහි කරනු පිණිස. සරුබිමෙහි එහි පරමාධිපතිගේ අවසරයෙන් පළහටගනී. නමුත් නිසරුබිම නිසරු පලමිස හට නොගන්නේය. ගුණගරුකවීමට සිතන පිරිසට මෙසේ අපි නැවත නැවතත් සංඥාවන් පැහැදිලි කරන්නෙමු. لقد أرسلنا نوحا إلى قومه فقال يا قوم اعبدوا الله ما لكم من إله غيره إني أخاف عليكم عذاب يوم عظيم قال الملأ من قومه إن إِنَّا لَنَرَاكَ فِي ضَلَالٍ مُبِينٍ සැබවින්ම අපි නූහුව ඔහුගේ ජනයා වෙත යැවීමු. එවිට මාගේ ජනයිනි අල්ලාහට ඉබාදත් කරව. කීකරුවාව. නුබලාට ඔහු හැර වෙනත් දෙවිදෙකු නැත. නුබලා කෙරෙහි බිහිසුණු දිනයේ දඩුවම් ගැන මම බියවන්නෙමි. ඔහු පැවසුවේය. එයට පැහැදිලිවම නුඹ ප්‍රකට දුර්මාර්ගයෙහි අපි දකින්නෙමුයි ඔහුගේ ජනයාගෙන් ප්‍රධානය හෝ කිවෝය. قال يا قوم ليس بي ضلالة ولكني رسول من رب العالمين أبلغكم رسالات ربي وأنصح لكم وأعلم من الله ما لا تعلمون عجبتم أن جاءكم ذكر من ربكم على رجل منكم لينذركم لينذركم ولتتقوا ولعلكم ترحمون فكذبوه فأنجيناه والذين معه في الفلك فأنجيناه والذين معه في الفلك وأغرقنا الذين كذبوا بآياتنا إنهم كانوا قوما عمين එයට ඔහු මාගේ ජනයිනි මා තුළ දුර්මාර්ගයක් නොමැත එනමුත් ඇත්තෙන්ම මා විශ්වයේ පරමාධිපතිගෙන් පහළ වූ රසුනුවරයෙකු යැයි කිවේය මම මාගේ පරමාධිපතිගේ දූත මෙහෙවරය නුබලාට ගෙනහැර දක්වමි. තවද මම නුබලාට යහපත අපේක්ෂා කරන්නෙමි. නුබලා නොදන්නා දේවල් අල්ලාගෙන් මම දැනගන්නෙමි කිය. නුබලාට අවවාද කිරීම පිණිසද නුබලා පාපයෙන් ආරක්ෂාවනු පිණිසද නුබලාට දයාලුභාවය ලැබෙනු පිණිසද නුබලාගේ පරමාධිපතිගෙන් වූ උපදෙස් නුබලා අතුරින් මිනිසෙකු වෙතින් නුබලා වෙත පැමිණීම ගැන නුබලා පුදුමයට පත් වන්නෙහුදැයි නූ ඇසීය. නමුත් ඔවුහු ඔහු එනම් නූහුව බොරුයැයි කීහ. එහෙයින් අපි ඔහු සහ ඔහු සමග නැවෙහි සිටි පිරිස ගලවාගත්තෙමු. තවද අපගේ වදන් බොරුයැයිකී අය අපි ගිල් වූයෙමු. සැබවින්ම ඔවුහු අන්ද ජනතාවක් වූහ. وإلى عاد أخاهم هودا قال يا قوم اعبدوا الله ما لكم من إله غيره أفلا تتقون قال الملأ الذين كفروا من قومه إنا لنراك في سفاهه إنا لنراك في سفاهة وإنا لنظنك من الكاذبين قال يا قوم ليس بي سفاهة ولكني رسول من رب العالمين أبلغكم رسالات ربي وأنا لكم ناصح أمين තවද ආත් සමාජය වෙත අපි ඔවුන්ගේ සොහයුර වූ හුත් යැව්වෙමු ඔහු ඔවුන් අමතා මාගේ ජනයිනි නුඹලා අල්لهට කීකරුවාව ඔහු හැර නුබලාට වෙනත් දෙමි දෙකු නැත නුබලා වැරදි මාර්ගවලින් ඉවත් වන්නේ නැද්දැයි පැවසුවේය ඔහුගේ ජනයින්ගෙන් ප්‍රතික්ෂේප කළ ප්‍රධානී හෝ සැබවින්න අපි නුබව මෝඩකමේ සිටින බව දකින්නෙමු තවද නුඹ බොරුකාරයින්ගෙන් කෙනෙකු යයි අපි සිතන්නෙමුයි පැවසූහ එවිට මාගේ ජනයිනි මාතුළ මෝඩකමක් නැත එනමුත් මා විශ්වයේ පරමාධිපතිගෙන් වූ රසුන්වරයෙකු වන්නෙමි ඔහු පැවසුවේය මම මාගේ පරමාධිපතිගේ දූත මෙහෙවරය නුබලාට ගෙනහැර දක්වමි තවද මම නුබලාට විශ්වාසවන්ත වූ යහපත අපේක්ෂා කරන්නෙක් වෙමි أَوَعَجِبْتُمْ أَنْ جَاءَكُمْ ذِكْرٌ مِّنْ رَبِّكُمْ عَلَى رَجُلٍ مِّنْكُمْ لِيُنْذِرَكُمْ وَاذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفَاءَ مِنْ بَعْدِ قَوْمِ نُوحٍ وَزَادَكُمْ, وزادكم فِي الْخَلْقِ بَسْطَةً فاذكروا آلاء الله لعلكم تفلحون قالوا أجئتنا لنعبد الله وحده ونذر ما كان يعبد آباؤنا فأتنا بما تعدنا إن كنت من الصادقين නුඹලාට අවවාද කිරීම පිණිස නුබලාගේ පරමාධිපතිගෙන් වූ උපදෙස් නුබලාතුරින් මිනිසෙකු වෙතින් නුබලාට පහලවීම ගැන නුබලා පුදුමවන්නාහුද නෝහගේ ජනතාවට පසු ඔහු නුබලා නියෝජිතයන් බවට පත්කර ජීවීන් අතුරින් ශක්තිමත් බවට නුබලා වර්ධනය කර ඇති බවද මෙනෙහි කරව. එනිසා නුබලා අල්ලාගේ ආශිර්වාදය සිහිපත් කරව. එමගින් නුබලා ජයග්‍රාහකයින් වියහැකිය. නුබ අප වෙත පැමිණි සිටින්නේ අප අල්ලා පමණක් නැමදිය යුතුයි අපගේ මුතුන් මිත්තන් නමදමින් සිටිදේ අතහැර දැමිය යුතු යනුවෙන් අනකිරීම පිණිසද. නුඹ සත්‍යවාදී නම් නුඹ අපට අවවාද කළදේ අප වෙත රැගෙන එන්නැයි ඔහු කිවෝය. قال قد وقع عليكم من ربكم رجس وغضب أتجادلونني في أسماء سميتموها سميتموها أنتم وآباؤكم ما نزل الله بها من سلطان ۖ فانتظروا إني معكم من المنتظرين فأنجيناه والذين معه برحمة منا وقطعنا دابر الذين كذبوا بآياتنا كذبوا بآياتنا وما كانوا مؤمنين සැබවින්ම නුබලාගේ පරමාධිපතිගේ දඩුහම්ද උදහස්ද නුබලාමත පැමිණ ඇත. නුබලාද නුබලාගේ මුතුන්මිත්තන්ද තබාගත් නාමයන් ගැන නුබලා මා සමග තර්ක කරන්නෙහුද. ඒ ගැන කිසිදු බලයක් අල්له නුබලාට පහල කරන මැත. එබැවින් නුබලා දඩුවම එනතුරු බලා සිටියෝ. සැබවින්ම මමද නුබලා සමග බලා සිටින්නන් අතර කෙනෙක්වෙමි ඔහු පැවසීය. එවිට අපි අපගේ දයාළුභාවයෙන් ඔහුවද එනම් හූද්වද ඔහු සමග සිටි අයවද මිදෙව්වෙමු. අපගේ වදන් බොරුයැයිකී අයවද විශ්වාසවන්තයින් නොවූ අයවද අපි සහමුලින්ම විනාශ කළෙමු. وإلى ثمود أخاهم صالحا قال يا قوم اعبدوا الله ما لكم من إله غيره قد جاءتكم بينة من ربكم هذه ناقة الله لكم آية فذروها فذروها تأكل في أرض الله ولا تمسوها بسوء فيأخذكم فيأخذكم عذاب أليم واذكروا إذ جعلكم خلفاء من بعد عاد وبوأكم في الأرض تتخذون تتخذون من سهولها قصورا وتنحتون الجبال بيوتاً فاذكروا آلاء الله ولا تعثوا في الأرض مفسدين සමුද් ජන සමාජය වෙත ඔවුන්ගේ සොහයුරු සාලිහ් එව්වෙමු මාගේ ජනයිනි අල්ලාට ඉබාදත් කරව එනම් කීකරුවාව නුඹලාට ඔහු හැර වෙනත් දෙවිදෙකු නැත සැබවින්ම නුබලාගේ පරමාධිපතිගෙන් නුබලාට පැහැදිලි ශාක්ෂයක් පැමිණ ඇත. මෙය අල්لهගේ ඔටු දෙනයි. ඇය නුබලාට සංඥාවකි. එබැවින් අල්لهගේ පොලොවෙහි අනුභව කිරීමට ඇයට ඉඩහරියු. කිසිම නපුරු අරමුණකින් ඇව ස්පර්ශණ කරව. එසේ කළොහොත් වේදනීය දඩුවම නොබලාව වෙලාගනු ඇතැයි ඔහු පැවසුවේය. තවද ආජ්ජන සමාජයෙන් පසු මහපොලොවේ අල්له අනුප්‍රාප්තිකයින් බවට නුබලා එනම් සමුත් පත්කර නුබලාට මහපොලොවෙහි වෙසින්නට බලයදුන් ඔහු එනම් අල්لهව සිහිපත් කරාව. එබැවින් එහි තැනිතලාවෙහි නුබලා මන්දිර තනාගන්නෝය. තවද නුබලා කඳුහාරා ගෙවල් තනාගන්නෝය. එම නිසා අල්لهගේ ආශිර්වාදය ගෙනහැරදක්වන වරප්‍රසාදයන් සිහිපත් කරාව. තවද අනර්ථකාරීන් ලෙස මහපොළොවේ දූෂිත ක්‍රියාවන් පතුරුවමින් විසිර නොයව. قال الملأ الذين استكبروا من قومه للذين استضعفوا لمن آمن منهم لمن آمن منهم أتعلمون أن صالحا مرسل من ربه قالوا إنا بما أرسل به مؤمنون قال الذين استكبروا إنا بالذي آمنتم به كافرون فعقروا الناقة وعتوا عن أمر ربهم وقالوا وقالوا يا صالح ائتنا بما تعدنا إن كنت من المرسلين فأخذتهم الرجفة فأصبحوا في دارهم جاثمين فتولى عنهم وقال يا قوم لقد أبلغتكم رسالة ربي ونصحت لكم ۖ ونصحت لكم ولكن لا تحبون الناصحين ඔහු එනම් සාලිහ්ගේ සමාජයේ උඩංගුවෙන් පිරුණු ප්‍රධානීන් පීඩිත ජනයාතර සිටි විශ්වාස කළවුන්ට සැබවින්ම සාලි ඔහුගේ පරමාධිපති විසින් එවන ලද්දෙකු බව දන්නෙහි දැයි පැවසුවෝය. ඔහු එනම් සාලි සමග එවන ලදදේ කෙරෙහි සත්‍ය වශයෙන්ම අපි විශ්වාස කරන්නෝ වෙමුයි ඔවුහු එනම් එම පීඩිත ජනයා පැවසූහ නුඹලා විශ්වාස කළෙදේ සැබවින්ම අපි ප්‍රතික්ෂේප කරන්නෙමුයි උඩඟු වූ අය කිවෝය පසුව ඔවුහු ඔට්ටු දෙන්න මරා දෙමූහ තවද ඔවුන්ගේ පරමාධිපතිගේ අන අහංකාර ලෙස පැහැරහැරියහ තවද ස්වාලිය නුඹ සැබවින්ම රසුළුවරුන්ගෙන් කෙනෙකු නම් නුඹ අපට අවවාද කළදේ එනම් දඩුවම ගෙන එන්නැයි පැවසුවෝය අනතුරුව ඉතා භයානක භූමිකම්පාව ඔවුන්ව ග්‍රහණය කරගත්තේය එම නිසා ඔවුහු ඔවුන්ගේ නිවෙස්වලට ඇදවැටී මිය කියහ මාගේ ජනයිනි මම මාගේ පරමාධිපතිගේ පනිවිඩය නුඹලාට සැල කළෙමි තවද නුඹලාගේ යහපත සඳහා මම මටහැකි උපරිම අන්දමින් නුඹලාට අනුශාසනා කළෙමි නමුත් නුඹලා අනුශාසනා කරන හිතවත් අය ප්‍රිය නොකරන්නෝ යැයි කියමින් ඔහු එනම් සාලි ඔවුන්ගෙන් ඉවත් වී ගියය. ولوطا إذ قال لقومه أتأتون الفاحشة ما سبقكم بها من أحد من العالمين إنكم لتأتون الرجال شهوة من دون النساء بل أنتم قوم مسرفون وما كان جواب قومه إلا أن قالوا أخرجوهم من قريتكم إنهم أناس يتطهرون فأنجيناه وأهله إلا امرأته كانت من الغابرين وأمطرنا عليهم مطرا فانظر كيف كان عاقبة المجرمين ලූද්ද රසුල්වරයෙකු ලෙස අපි යැවිමු. නුබලාට පෙර ලෝක වැසියන්ගෙන් කිසිවෙකු නොකලා වූ නින්දිත ක්‍රියා නුබලා කරන්නෙහුදැයි ඔහු තම ජනයාගෙන් ඇසීය. සැබවින්ම නුබලා ස්ත්‍රීන් අතහැර නොබලාගේ කාමාශාව සංසිදවා ගැනීමට පුරුෂයින් වෙත පැමිණෙන් නෝය නුබලා සීමාව ඉක්මවායන ජනතාවකි. නුබලාගේ නගරයෙන් නුබලා ඔවුන් බෑර කරව මන්ද ඔවුහු තමන් පිරිසිදු බව ව්‍යාජව අඟවන් නෝයැයි ඔවුන් කියනුමිස ඔහුගේ ජනතාවගේ වෙනත් පිළිතුරක් නොතිබින ඔහුගේ භාරියාව හැර ඔහුද ඔහුගේ පිරිවරද අපි මිදුවමු. ඇය නගරේ පමා වූවන්ගෙන් කෙනෙක් වූවාය. තවද අල්لهගේ දඩුවමට ලක් වූ ඔවුන් වෙත අපි වර්ෂාවක් වැස්සෙවෙමු. වැරදි කාරයින්ගේ අවසානය කෙසේවී දැයි නුඹ මෙනෙහි කරාව. وإلى مدين أخاهم شعيبا قال يا قوم اعبدوا الله ما لكم من إله غيره قد جاءتكم بينة من ربكم فأوفوا الكيل والميزان فأوفوا الكيل والميزان ولا تبخسوا الناس أشياءهم ولا تفسدوا في الأرض ولا تفسدوا في الأرض بعد إصلاحها ذلكم خير لكم إن كنتم مؤمنين තවද මදියන් වැසියන් වෙත ඔවුන්ගේ සොහයුරු ශුවයිබ්වද අපි යැවෙමු. මාගේ ජනයිනි අල්ලාට කීකරුවව් නුබලාට ඔහු හැර වෙනත් කිසිදු දෙවියෙකු නැත. නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙතට නිර්මල මඟ පෙන්වීමක් පැමිණ ඇත. මේ නිසා නුඹලා මිනුමද කිරුමද පූර්ණ කරව. ජනයාට ඔවුන්ගේ බාණ්ඩ වංචා නොකරව. මිහිතලය සංස්කරණය කලායින් පසු එහි අවුල්වියවුල් නොපතුරුවව්. නුඹලා විශ්වාසවන්තයින් නම් මේ නුඹලාට යහපත්වේවියයි ශ්වේබ් පැවස්වේය. ولا تقعدوا بكل صراط توعدون وتصدون عن سبيل الله وتصدون عن سبيل الله من آمن به وتبغونها عوجا واذكروا إذ كنتم قليلا فكثركم ۖ وانظروا كيف كان عاقبة المفسدين وإن كان طائفة منكم آمنوا بالذي أرسلت به وطائفة وطائفة لم يؤمنوا فاصبروا حتى يحكم الله بيننا وهو خير الحاكمين ජනයිනි බියගැන්වීම පිණිසද ඔහු විශ්වාස කළ අය අල්ලාගේ මාර්ගයෙන් බාධා කිරීම පිණිසද එය එනම් රිජුමාර්ගය ඇදකිරීමේ අදහසින්ද ජීවිතයේ සෑම මාවතකම සැඟවී නොසිටියව් නුබලා සංඛ්‍යාවෙන් ටික දෙනෙකුව සිටිකාලයෙහි ඔහු එනම් අල්له නුබලා වැඩි කළ බව සිහිපත් කරව. තවද දූෂණය පතුරුවන්නන්ගේ අවසානය කෙසේවී දැයි මෙනෙහි කරව. මාමගින් එවන ලද දේ ගැන විශ්වාස කරන පිරිසක්ද විශ්වාස නොකරන පිරිසක්ද නුබලා අතර සිටිනම් අප අතර අල්له විනිශ්චය දෙනතෙක් නුබලා ඉවසා සිටියෝ. ඔහු එනම් අල්له විනිශ්චය දෙන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨය. قال الملأ الذين استكبروا من قومه لنخرجنك يا شعيب والذين آمنوا معك والذين آمنوا معك من قريتنا أو لتعودن في ملتنا ۖ قال أولو كنا كارهين قد افترينا على الله كذبا إن عدنا في ملتكم بعد إذ نجانا الله منها وما يكون لنا أن نعود فيها إلا أن يشاء الله ربنا وسع ربنا كل شيء علما على الله توكلنا ربنا افتح بيننا وبين قومنا بالحق وأنت خير الفاتحين ඔහුගේ ජනතාවගෙන් උඩංගු වූ ප්‍රධානයහු ශ්වේබ් අමතා ශ්වයිබ් නුඹද නුඹ සමඟ විශ්වාස කළවුන්ද අපි අපේ නගරයෙන් ස්තිර ලෙසම පිටමං කරන්නෙමු. නැතිනම් නුබලා අපේ දහමට නැවත පැමිණිය යුතු යැයි කීවෝය. එයට අපි එය පිළිකුල් කරන නමුත් දැයි ඔහු එනම් ශවේබ් ඇසීය. අපව අල්له එයින් ගලවාගෙන තිබියදීත් අපි නුබලාගේ දහමට නැවත පැමිණියහොත් අපි අල්له කෙරෙහි බොරුගෙතුවෝ වන්නෙමු. අපගේ පරමාධිපති වූ අල්له අභිමත වූවානම් මිස අපි එහි නැවත පැමිණීමට හේතුවක් නැත අපගේ පරමාධිපති සියලුදේ දැනුමෙන් සර්ව ව්‍යාප්තකය අල්له වෙතම අපි සියල්ල භාර කළෙමු. අපගේ පරමාධිපතියානනි. අප හා අපගේ ජනතාව අතර නිවැරදි විනිශ්චය ලබා දෙනු මැනව. නුඹ විනිසුරුවන්ගෙන් ශ්‍රේෂ්ඨයයි ශ්වේප් කීවේය. وقال الملأ الذين كفروا من قومه لئن اتبعتم شعيبا إنكم إذا لخاسرون فأخذتهم الرجفة فأصبحوا في دارهم جاثمين الذين كذبوا شعيبا كأن لم يغنوا فيها الذين كذبوا شعيبا كانوا هم الخاسرين فتولى عنهم وقال يا قوم لقد أبلغتكم رسالات ربي ونصحت لكم فكيف آسى على قوم كافرين ඔහුගේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප කලා වූ ප්‍රධානයහු නුබලා ශ්වේබ් අනුගමනය කළහොත් එවිට සැබවින්ම නුබලා අන්ත විනාශයට පත්වනවා ඇතැයි කීහ අනතුරුව ඉතා භයානක භූමිකම්පාව ඕනට ඇතිවිය. එම නිසා ඔවුහු ඔවුන්ගේ නිවෙස්වලම ඇදවැටී මියගියහ ශොයි බොරු යැයිකී ඇත්තෝ ඔවුහු එහි මීට පෙර වාසය නොකලාක් මෙෙන් සහමුලින්ම විනාශ වූහ ශුවයි බොරු යැයිකී අය වූ ඔවුහුමය අලාබේට පත් වූෝ එවිට මාගේ ජනයිනි මම මාගේ පරමාධිපතිගේ පනිවිඩය නුබලාට සැල කළෙමි තවද නුඹලාගේ යහපත සඳහා මම මට හැකි උපරිම අන්දමින් නුඹලාට අනුශාසනා කළෙමි. එහෙයින් ප්‍රතික්ෂේප කළ ජනතාවක් ගැන මම කෙසේ පසුතැවිලි වන්නෙම් දැයි ඔහු එනම් ශ්වේප් ඔවුන්ගෙන් වෙන්වී ගියේය. وما أرسلنا في قرية من نبي إلا أخذنا أهلها إلا أخذنا أهلها بالبأساء والضراء لعلهم يضرعون ثم بدلنا مكان السيئة الحسنة حتى عفوا وقالوا وقالوا قد مس آباءنا الضراء والسراء فأخذناهم فأخذناهم بغتة وهم لا يشعرون කිසියම් ජනාවාසයක් වෙත නබිවරයෙකු අපි එවන විට එහි ඇත්තන් බැගෑපත් වනු පිණිස ඔවුන් වුවදුරින් හා දිලින්දු කමින් හසුකරමින් මිස එම නබිවරයා නො එව්වෙමු. පසුව අපගේ පියවරුන්ටද සැබවින්ම විපතහා වුවදුර වැදුනියයැයි ඔවුන් කියනතුරු නපුර වෙනුවට යහපත මාරු කළෙමු. ඉන් පසු අහම්බෙන් ඔවුනට නොවැටහෙනසේ අපි ඔවුන්ව හසු කළෙමු. වලව් අන්න أن أهل القرى آمنوا واتقوا لفتحنا عليهم لفتحنا عليهم بركات من السماء والأرض ولكن كذبوا فأخذناهم فأخذناهم بما كانوا يكسبون أفأمن أهل القرى أن يأتيهم بأسنا بياتا وهم نائمون أو أمن أهل القرى أن يأتيهم بأسنا ضحى وهم يلعبون أفأمنوا مكر الله فلا يأمن مكر الله إلا القوم الخاسرون ජනාවාසවල වාසය කළ ජනයා විශ්වාස කර බියබැතිමත් වූයේ නම් ඔවුනට අහසේ හා පොළොවේ භාග්‍යයන් සැබවින්ම අප විවෘත කරන්නට තිබුණි. නමුත් ඔවුහු සත්‍යය පිළි නොගෙන බොරුයැයි කීහ එබැවින් ඔවුන් සපයාගත් දැය හේතුකොටගෙන අපි ඔවුන් දැඩි ග්‍රහණයට හසු කළෙමු. එම නගරවාසින් වන ඔවුන් රාත්‍රියයේ තද නින්දේ පසුවන කල්හි අපගේ දඩුවම් ඔවුනට පහළවෙයිදෝ යන බියෙන් මිදුනෝද. එසේ නැතිනම් ඔවුන් දිවාකාලයේ විනෝදයේ යෙදී සිටියදී ඔවුනට අපගේ දඩුවම් පහළවෙයිදෝ යන බියෙන් එම නගරවාසයහෝ මිදුනෝද. ඔවුහු අල්ලාගේ රහස් සැලැස්ම පිළිබඳ බියෙන් මිදනෝද එසේනම් අලාභ වූවන් හැර වෙන ජනතාවක් අල්لهගේ රහස් සැලස්ම පිළිබඳ බියෙන් මිදෙන්නේ නැත මේ බව ඔවුන් දැනගත යුතුයි. أولم يهد للذين يرثون الأرض من بعد أهلها أن لو نشاء أصبناهم بذنوبهم ۖ ونطبع على قلوبهم فهم لا يسمعون تلك القرى نقص عليك من أنبائها ولقد جاءتهم رسلهم بالبينات فما كانوا ليؤمنوا بما كذبوا من قبل كذلك يطبع الله على قلوب الكافرين وما وجدنا لأكثرهم من عهد وإن وجدنا أكثرهم لفاسقين ثم بعثنا من بعدهم موسى بآياتنا إلى فرعون وملئه فظلموا بها فانظر كيف كان عاقبة المفسدين අප සිතුවානම් ඔවුන්ගේ පව් හේතුවෙන් අප විසින් ඔවුනට දඩුවම් දිය හැකිය යන වග මුලින් විසූ ජනතාවගෙන් පසුව මහපොළවේ උරුමය ලැබූ ජනතාවට නොපැහැදිලිද තවද ඔවුන් මූලික දේවල් ගැන නොතැකීම නිසා ඔවුන්ගේ හදවත්වලට අපි මුද්‍රා තැබුවමු. එබැවින් ඔවුහු කිසිවකට සවන් නොදෙති. එම ගම්මානයන්වල ජීවත් වූ අයගේ කතාන්තර අපි නුබට කියමු. ඔවුන්ගේ රසුල්වරු පැහැදිලි සංඥා සහිතව ඔවුන් වෙත පැමිණියහ. නමුත් ඔවුහු කලින් බොරුයැයිකීදේ නැවත විශ්වාසකිරීමට සූදානම් නොවූහ. මෙලෙසමය ප්‍රතික්ෂේපකයින්ගේ හදවත්වලට අල්له මුද්‍රා තබන්නේ. තවද ඔවුන් අතුරින් බොහෝ දෙනෙකු කිසිීම වැදගත් කිවිසුමකට ගරු කරන බව අපි නොදුටුවමු ඔවුන්ගෙන් වැඩි දෙනෙක්ම උල්ලංඝනය කරන්නන් බව අපි දුටුවමු. ඉන් අනතුරුව ඔවුන්ගෙන් පසුව එනම් ඉහත සඳහන් මේ ප්‍රජාවන්ගෙන් පසුව අපේ සංඥා සමග ෆිරවුන් සහ ඔහුගේ ජාතියේ ප්‍රධානින් වෙත මුසායවෙමු. නමුත් ඔවුහුද ඒවා එනම් අපේ සංඥාවන් නොසලකා හැරියහ. සැහැසිකම්වලට නියලුණු අයගේ අවසානය කුමක් වූයේ දැයි සිතාබලාව. وقال موسى يا فرعون إني رسول من رب العالمين حقيق على ألا أقول على الله إلا الحق قد جئتكم ببينة من ربكم فأرسل معي بني إسرائيل قال إن كنت جئت بآية فأت بها إن كنت من الصادقين فألقى عصاه فإذا هي ثعبان مبين ونزع يده فإذا هي بيضاء للناظرين තවද ඕ ෆිරවුන් සැබවින්ම මම රබ්බුල් ආලමීන් එනම් විශ්වයේ පරමාධිපතිගේ රසුනුවරයෙකු යැයි මූසා පැවස්වේය. අල්له පිළිබඳව සත්‍යයම හැර වෙන කිසිවක් ප්‍රකාශ නොකිරීමට මම ඉතා සුදුසෙක් වෙමි. සැබවින්ම මම නුබලාගේ පරමාධිපති වෙතින් පැහැදිලි සංඥාවන් නුබලා වෙතට ගෙන ඇවිත් සිටිමි. එනිසා ඉස්රායිල්ගේ දරුවන් මා සමග යවව්. නුඹ සංඥාවක් ගෙනවිත් තිබේ නම් නුඹ සත්‍යවාදීන්ගෙන් කෙනෙකු නම් එය ගෙනහැර දක්වනුයි. ඔහු එනම් ෆිරවුන් කීවේය. එවිට ඔහු එනම් මූසා තම සැරේටිය බිමදැම්මේය. එවිට සැනකින් එය පැහැදිලි සර්පයෙක් බවට පත්විය. ඉන් පසුවසිය අත එලියට ගත්තේය. එවිට එය සැනකින් බලන්නන්ට බැබලෙන්න්නට විය. قال الملأ من قوم فرعون إن هذا لساحر عليم يريد أن يخرجكم من أرضكم فماذا تأمرون قالوا أرجه وأخاه وأرسل في المدائن حاشرين يأتوك بكل ساحر عليم وجاء السحرة فرعون قالوا إن لنا لأجرا قالوا إن لنا لأجرا إن كنا نحن الغالبين قال نعم وإنكم لمن المقربين قالوا يا موسى إما أن تلقي وإما أن نكون نحن الملقين قال ألقوا فلما ألقوا سحروا أعين الناس واسترهبوهم ۖ واسترهبوهم وجاءوا بسحر عظيم وأوحينا إلى موسى أن ألق عصاك فإذا هي تلقف ما يأفكون فوقع الحق وبطل ما كانوا يعملون فغلبوا هنالك وانقلبوا صاغرين وألقي السحرة ساجدين قالوا آمنا برب العالمين رب موسى وهارون මෙය දුටු ෆිරවුන්ගේ ජනයාගෙන් ප්‍රධානී වූ සැබවින්ම මොහු ඉතා උගත් දක්ෂ හෝනියම්කාරයෙක්යැයි කිවෝය. නුබලා නුබලාගේ භූමියෙන් බැහැර කරන්නට ඔහු අදහස් කරන්නේය. ඒට නුබලා කුමක් පවසන්නේද. ඉන් පසුව සියලු දෙනාම ඔහු සහ ඔහුගේ සහෝදරයා ටික කලක් ප්‍රමාද කර දක්ෂ හෝනියම්කාරයින් එකතු කර ගැනීමට නගරයට කැඳවන්නන් යවන්නයැයි කියහ. ඔවුන් නුඹවෙත උගත් දක්ෂ හෝනියම්කරුවන් සියල්ල කැඳවාගෙන පැමිණීම සඳහා මේ අනුව හෝනියම්කරුවෝ ෆිරවුන් වෙත පැමිණ අපි දිනුවේ නම් අපට නිසකෑන්ම තෑගි ලැබෙනවාදැයි ඇසූහ එයට ඔහු එනම් ෆිරවුන් ඔවු තවද සැබවින්ම නුබලා මැති සබයේ මට ඉතා ලං වූුවන්ගෙන් වන්නෝයැයි කිය මූසා නුඹ මුලින් විසිකරන්නේද නැතිනම් අප මුලින් විසිකරන්නන් විය යුතු දැයි ඔවුහු පැවසූහ එවිට ඔහු එනම් මූසා නුඹලා විසිකරනුයි කිවේය. එවිට ඔවුහු එනම් හූනියම් කරුවෝ විසිකල කල්හි මිනිසුන්ගේ ඇස් මෝහනය කර ඔවුන් බියගන්වා මහා හෝනියමක් ගෙනහැර පෑහ. එවිට නුඹ නුඹගේ සැරෑටිය විසිකරනුයි අපි මූසාව පෙළඹවීමු. ඔහු එය විසිකළ වහාම එය ඔවුන්ගේ ව්‍යාජ හූනියම් ගිලදැමුවේය. එවිට සත්‍යය තහවුරුවිය. තවද ඔවුන් කළදේ පහවී ගියය එවිට ඔවුහු එනම් ෆිරවුන් හා ඔහුගේ ජනයා එහිදී තරගෙන් පරාජය කරනු ලැබුවෝය තවද ඔවුහු නින්දනීය තත්ත්වයට පත්වූහ තවද හූනියම්කරුවෝ ඔවුන්ගේ සිත්හි ඇති වූ හැඟීමක් නිසා සුජූද එනම් සිරස බිමතබා නමස්කාර කරන්නෝ ලෙස ඌහ ෆිශ්ව්‍යාධිපති වූ අල්له ගැන අපි විශ්වාස කළෙමුයි ඔවුහු කීහ මූසාගේද හාරුන්ගේද පරමාධිපති ගැන අපි විශ්වාස කළෙමුයි තවදුරටත් ඔවුහු කීහ قال فرعون آمنتم به قبل أن آذن لكم إن هذا لمكر مكرتموه في المدينة لتخرجوا منها أهلها فسوف تعلمون لأقطعن أيديكم وأرجلكم من خلاف ثم لأصلبنكم أجمعين قالوا إنا إلى ربنا منقلبون وما تنقم منا إلا أن آمنا بآيات ربنا بآيات ربنا لما جاءتنا ربنا أفرغ علينا صبرا وتوفنا مسلمين මා නුබලාට අවසර දෙන්නට පෙර නුබලා ඔහු ගැන විශ්වාස කළෙහිද. සැබවින්ම නීත්‍යානුකූල අයිතිකරුවන්ගේ බලයෙන් ඔවුන් එයින් බැහැර කරන්නට නගරයේ නුඹලා කළ කුමන්ත්‍රණයකි මේ ඒ කුමන්ත්‍රණයේ විපාක ඉක්මනින්ම නුඹලා දැනගන්නෙහු යැයි ෆිරවුන් කිවේය. මම නුඹලාගේ අත්හා නුඹලාගේ පය ඒ කාන්තරව කපා වෙන් කරන්නෙමි. පසුව නුඹලා සියල්ලම කුරුසියේ එල්ලන්නෙමි ෆිරවුන් කිවේය. ඒට සැබවින්ම අපි අපගේ පරමාධිපති වෙත නැවත යන්නෙමුයි ඔවුහු කිහ අපගේ පරමාධිපතිගේ වදන් අප වෙත පැමිණිවිට අප එය විශ්වාස කිරීම මිස නුම්ඹ වෙන කිසි දෙයකට අපගෙන් පලි නොගන්නෙහිය අපගේ පරමාධිපතියානනි අප වෙත ඉවසීම වර්ධනය කරනු මැනව අපව මුස්ලිම්වරුන් එනම් නුඹට අවනත වූුවන් මෙෙන් මරණයට පත්කරන්නැයි ඔවුහු ප්‍රාර්ථනා කළහ وقال الملأ من قوم فرعون أتذر موسى وقومه ليفسدوا في الأرض ويذرك وآلهتك قال سنقتل أبناءهم ونستحيي نساءهم ۖ وإنا فوقهم قاهرون قال موسى لقومه استعينوا بالله واصبروا إن الأرض لله يورثها من يشاء من عباده والعاقبة للمتقين قالوا أوذينا من قبل أن تأتينا ومن بعد ما جئتنا قال عسى ربكم أن يهلك عدوكم ويستخلفكم في الأرض فينظر كيف تعملون ලොවේ අසමගිය පතුරවා හැරීමටත් නුඹටත් නුඹගේ දෙවිවරුන්ටත් කීකරුවීම පෑරහැරීමටත් මූසාට හා ඕගේ ජනයාට නිදැල්ලේ සිටීමටත් නුඹ ඉඩහරිනවාදැයි ෆිරවුන්ගේ ජනතාවගේ ප්‍රධානී හෝ ඇසූහ එවිට අපි ඔවුන්ගේ පුතුන් මරාදමා ඔවුන්ගේ ස්ත්‍රීන්ට පමණක් ජීවත්වීමට ඉඩහරිමු. තවද සැබවින්ම අප ඔවුන් මත ඉතා බලසම්පන්නයයි ඔහු එනම් ෆිරවුන් කීවේය. නොබලා අල්ලාගෙන් පිහිටපතව. ඉවසිලිවන්තවව සැබවින්ම මහා පොළව අල්ලාහ්ටම අයිතිය. ඔහුගේ ගැත්තන්ගෙන් ඔහුට අභිමත අයට එය උරුම කරයි. අවසාන ජයග්‍රහණය ඇත්තේ Tamanගේ සෑම කටයුත්තකදීම අල්ලාහ්ට බියබැතිමත් වන අයටයයි මූසා තම ජනයාට කීවේය. නුඹ අප වෙත පැමිණෙන්නට පෙරද නුඹ අප වෙත පැමිණි පසුවද අපි හිංසා පීඩා කරනු ලැබුවෙමුයි ඔවුහු කීහ. එවිට නුබලාගේ පරමාධිපති නොදුරු අනාගතයේදී නුබලාගේ සතුරන් විනාශ කර මහා පොළොවෙහි නුබලා ඔහුගේ නියෝජිතයින් බවට පත්කර එමගින් නුබලා කෙසේ හැසිරෙන් නෝදැයි ඔහු එනම් අල්له පරීක්ෂා කර බලනු ඇතැයි ඔහු එනම් මුසා කීවේය. وَلَقَدْ أَخَذْنَا آلَ فِرْعَوْنَ بِالسِّنِينَ وَنَقْصٍ مِّنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَذَّكَّرُونَ فَإِذَا جَاءَتْهُمُ الْحَسَنَةُ قَالُوا لَنَا هَٰذِهِ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌ يَطَّيَّرُوا بِمُوسَى وَمَن مَّعَهُ أَلَا إِنَّمَا طَائِرُهُمْ عِندَ اللَّهِ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ وقالوا مهما تأتنا به من آية لتسحرنا بها فما نحن لك بمؤمنين ඔවුන් වටහා ගනු පිණිස දුර්භීක්ෂයෙන්ද අස්වැන්නෙන් අඩුකිරීමෙන්ද ෆිරවුන්ගේ ජනතාව සැබවින්ම අපි හසු කරගත්තෙමු. ඔවුන් හට යහපතක් පැමිණිවිට මෙය අපට අයත් යැයි කියති. නමුත් ඔවුන් හට අයහපතක් සිදු වූ විට එය මූසාගේද ඔහු සමග සිටින අයගේද දුර්නිමිතිවලට ආරෝපණය කරන්නෝය නමුත් ඔවුන්ගේ දුර්නිමිති අල්لهගේ සන්නිධානයහිය එහෙත් ඔවුන්ගේ වැඩි දෙනෙක් ඒ බව නොදනිති එමගින් අප වසඟ කිරීමට නුබ කුමන සංඥා ඉදිරිපත් කළත් අපි නුබ කෙරෙහි විශ්වාස කරන්නෝ නොවිමුයි ඔවුහු මුසාටකීහ فأرسلنا عليهم الطوفان والجراد والقمل والضفادع والدم آيات مفصلات فاستكبروا وكانوا قوما مجرمين ولما وقع عليهم الرجز قالوا يا موسى ادع لنا ربك بما عهد عندك لئن كشفت عنا الرجز لنؤمنن لك ولنرسلن معك بني إسرائيل فلما كشفنا عنهم الرجز إلى أجل هم بالغوه هم بالغوه إذا هم ينكثون فانتقمنا منهم فأغرقناهم في اليم بأنهم كذبوا بآياتنا وكانوا وكانوا عنها غافلين එබැවින් ඔවුන් මත මහා ජලගැල්මද පළගැටියන්ද උකුණන්ද ගෙම්බන්ද රුදිරයද පැහැදිලි සංඥාවන් ලෙස අපි පහල කළෙමු. එනමුත් ඔවුහු උඩඟු වූහ තවද ඔවුහු වැරදි කරන ජනතාවෝ වූහ ඔවුනට විපත සිදු වූ විට මුසා නුබේ පරමාධිපති නුඹට ලබාදුන් පොරොන්දු අනුව අපගේ විපත ඉවත් කරන මෙෙන් අප වෙනුවෙන් නුබගේ පරමාධිපතිගේ සන්නිධානයෙහි ප්‍රාර්ථනා කරව. නුබ අපගේ විපත ඉවත් කළහොත් සැබවින්ම අපි නුබ විශ්වාස කර නුබ සමග ඉස්රායිල් දරුවන් සැබවින්ම එවන්නෙමුයි ඔවුහු කීහ ඔවුනට නියම කළ අවසාන කාලසීමාව වනතුරු ඔවුන්ගෙන් විපත අප ඉවත් කළවිට ඔවුහු තම ගිවිසුම කඩ කරන්න ඕය ඔවුන් අපගේ සංඥාවන් ප්‍රතික්ෂේප කළ නිසාත් ඔවුන් එය නොතැකූ නිසාත් ඔවුන්ගෙන් අපි පලිගත්තෙමු ඔවුන් මුහුදෙහි ගිල්වීමු وأورثنا القوم الذين كانوا يستضعفون مشارق الأرض ومغاربها التي باركنا فيها وتمت كلمة ربك الحسنى على بني إسرائيل بما صبروا ودمرنا ما كان يصنع فرعون وقومه وما كانوا يعرشون وجاوزنا ببني إسرائيل البحر فأتوا على قوم يعكفون على قوم يعكفون على أصنام لهم قالوا يا موسى اجعل لنا إلها كما لهم آلهة قال إنكم قوم تجهلون තවද පීඩාවට පත්කරනු ලැබූ ජනයාට අප එහි සෞභාග්‍යමත් කළ භූමියේ නැගෙනහිරද එහි බස්නාහිරද අපි හිමි කර දුනිමු. තවද ඔවුන් ඉවසූ හෙයින් ඉස්රායිල් දරුවන් කෙරෙහි නුඹගේ පරමාධිපතිගේ ශ්‍රේෂ්ඨ පොරොන්දුව සම්පූර්ණ විය ෆිරවුන් සහ ඔහුගේ ජනතාව කළ දැයද ඔවුන් නිර්මාණය කළ දැයද අපි විනාශ කළෙමු. තවද අපි ඉස්රායිල් දරුවන් මුහුදින් එගොඩ කළෙමු. එවිට ඔවුහු තම ගමන ආරම්භ කළහ මහත් උනන්දුවෙන් තමන්ගේ පිළිම වැඳුමට කැපවී සිටින ජනකායක් වෙත ඔවුහු පැමිණියහ ඕ මුසා මේ ජනයාට සිටින දෙවිවරුන් මෙන් දෙවියෙකු අපටද සලසා දෙන්නැයි ඔවුහු එනම් ඉස්රායිල් දරුවෝ කීවෝය ඒට ඇත්තෙන්ම නොබලා අඥ්ඥාන සමාජයක් යැයි ඔහු එනම් මුසා කිවේය ඉන්නහා උලා ඉමුතබ්බවුරුන් هم فيه وباطل ما كانوا يعملون قال أغير الله أبغيكم إلها وهو فضلكم على العالمين وإذ أنجيناكم من آل فرعون يسومونكم سوء العذاب ۖ يقتلون أبناءكم ويستحيون نساءكم وفي ذلكم بلاء من ربكم عظيم සැබවින්ම මේ අය අනුගමනය කරන මාර්ගය විනාශය ගෙන දෙන්නක් තවද ඔවුන් කරන දේ මුළුමනින්ම නිෂ්පලය අල්ලා හැර අන් කවරෙකු දෙවියෙකු වශයෙන් මා නුඹලාට සෙවිය යුතුද නුඹලා ලෝකයේ සියලු ජාතිීන් අතුරින් උසස් මහා ජාතිය බවට පත්කළේ ඔහුමයයි ඔහු එනම් මුසාකිවේය නුබලාගේ පිරිමිදරුවන් ඝාතනය කර නුබලාගේ ස්ත්‍රීන්ට ජීවිත දානයේදී වද වේදනාදී නුබලාට හිරිහැර කළ ෆිරවුන්ගේ ජනතාවගෙන් අප නුබලා ගලවාගත් බව නුබලා සිහියට නගව් මෙහි නුබලාගේ පරමාධිපතිගෙන් ඉමහත් වූ පරීක්ෂණයක් තිබුණි. وواعدنا موسى ثلاثين ليلة وأتممناها بعشر فتم ميقات ربه فتم ميقات ربه أربعين ليلة وقال موسى لأخيه هارون اخلفني في قومي وأصلح وأصلح ولا تتبع سبيل المفسدين ولما جاء موسى لميقاتنا وكلمه ربه وكلمه ربه قال رب أرني أنظر إليك قال لن تراني ولكن انظر إلى الجبل فإن استقر مكانه فإن استقر مكانه فسوف تراني فلما تجلى ربه للجبل جعله دكا وخر موسى صعقا فلما أفاق قال سبحانك تبت إليك وأنا أول المؤمنين මූසාට අපි තිස්රයක් නියම කර ඊට තවත් දහයක් එක් කළෙමු. එබැවින් ඔහුගේ පරමාධිපති විසින් නිර්ණය කළ කාලය සතලිස් රැයක් සම්පූර්ණ විය. තවද මූසා පිටත් වී යාමට පෙර තම සොහොයුරා වූ හාරූන් අමතා මගෙන් පසුව මගේ ජනතාව අතර මාගේ නියෝජිතයෙකු ලෙස නුඹ සිට ඔවුන් අතර යහපත සිදු කරව. තවද අපරාධ කරුවන්ගේ මාර්ගය නොපිළිපදිව් යයි කීවේය. අපගේ નિયમિત ස්ථානයට මූසා පැමිණ ඔහු සමග ඔහුගේ පරමාධිපති සම්භාෂණය කළ කලෙහි පරමාධිපතියාණනි මා ඔබ දෙස බැලීමට මට ශක්තිය ලබා දෙනුයි ඔහු එනම් මුසා පැවසුවේය නුබට කිසිවිටක මා බැලිය නොහැකිය නමුත් කන්ද දෙස බලව් එය නොසැලී එතනම තිබුණානම් එවිට නුමමා දකින්නේ යැයි ඔහු එනම් අල්له පැවසුවේය ඔහුගේ පරමාධිපති කන්දෙහි විද්‍යාමාන වූ කල්හි එය සුනුවිසුණු කළේය තවද මූසා සිහිසුන්ව මුර්ජාවී ඇදවැටුනේය. ඔහුට පියවී සිහිය ලැබුණු කල්හි නුබ ශුවිශුද්ධය. මම නුබ වෙත සමාව අයද පසු තැවිලිවෙමි. තවද මම විශ්වාසකයින්ගෙන් පළමුුවන්නා වෙමි ඔහු එනම් මුසා පැවසුවේය. قال يا موسى إني اصطفيتك على الناس برسالاتي وبكلامي فخذ ما آتيتك وكن من الشاكرين وكتبنا له في الألواح من كل شيء موعظة وتفصيلا لكل شيء فخذها بقوة وأمر قومك يأخذوا بأحسنها سأريكم دار الفاسقين ඕ මූසා මාගේ පණිවිඩය දේශනා කිරීමටත් මා සමග සම්භාෂණයටත් සැබවින්ම මිනිසුන් අතුරින් මම නුඹ තෝරාගත්තෙමි. එනිසා මා නුඹට පිරිනමන දෑ භාරගනිව්. තවද ගුණගරුකයන්ගෙන් කෙනෙකුවනුයි ඔහු එනම් අල්له පැවසුවේය. තවද මූසාට ජීවිතයේ සෑම කොටසකටම අදාළ අවවාද අනුශාසනා සහ එක් එක් කොටසේ සියලුම අංශවලට අදාළ විස්තර අපි ලව් නම් පලකයන්හි ලීවිමු. එය දැඩිව ග්‍රහණය කරගනිව්. තවද එය හොඳින් තේරුම්ගෙන ග්‍රහණය කරන ලෙස නුබගේ ජනතාවට අනකරව් මම නුබලාට පාපිෂ්ටයින්ගේ නිවහන ඉක්මනින්ම පෙන්වන්නෙමි අල්له මූසාට පැවසීය. سأصرف عن آياتي الذين يتكبرون في الأرض بغير الحق وإن يروا كل آية لا يؤمنوا بها وإن يروا سبيل الرشد لا يتخذوه سبيلا وإن يروا سبيل الغي يتخذوه سبيلا ذلك بأنهم كذبوا بآياتنا وكانوا عنها غافلين والذين كذبوا بآياتنا ولقاء الآخرة حبطت أعمالهم هل يجزون إلا ما كانوا يعملون අයුක්තියෙන් මහපොළොව මත උඩංගු ලෙස හැසිරෙන අය මාගේ සංඥාවන් වලින් ඉවත් කරන්නෙමි. ඔවුහු සියලු සංඥාවන් දුටුවත් එය විශ්වාස නොකරති. ඔවුහු රිජුමාර්ගය දුටුවත් එය එනම් රිජුමාර්ගයක් සේ නොගනිති. ඔවුහු දුර්මාර්ගය දුටුහොත් එය තම මාර්ගයක් ලෙස කරගනිති. එසේ කරගනුයේ ඔවුන් අපගේ සංඥා ප්‍රතික්ෂේපකොට එය නොතැකූ නිසාය. අපගේ සංඥාවන් අසත්‍යයයි සලකා පරලොවදී මුණගැසීම ප්‍රතික්ෂේප කළ අයගේ ක්‍රියාවන් නිෂ්පල බවට පත්විය. ඔවුන් කළ දෑයට මිස ඔවුනට පලවිපාක දෙනු ලබන්නේද. واتخذ قوم موسى من بعده من حليهم عجلا عجلا جسدا له خوار ألم يروا أنه لا يكلمهم ولا يهديهم سبيلا اتخذوه وكانوا ظالمين ولما سقط في أيديهم ورأوا أنهم قد ضلوا ورأوا أنهم قد ضلوا قالوا لئن لم يرحمنا ربنا ويغفر لنا ويغفر لنا لنكونن من الخاسرين موسى නොසිටි කාලය තුළ මූසාගේ ජනයා ඔවුන්ගේ ආභරණවලින් ඇදහීම සඳහා තප්පුලන වසු පැටවකුගේ රූපයක් තැබූහ. ඌ ඔවුන් සමඟ කතා නොකරන්නේ යැයිද ඔවුනට කිසිම යහමගක් නොපැන්වන්නේ යැයිද ඔවුහු නුදුටුවෝද. නමුත් ඔවුහු වූ ඇදහීමට ගත්හොය. තවද ඔවුහු අපරාධකරුවෝ වූහ. නමුත් ඔවුහු තම ආත්ම මායා මෝහනයෙන් මිදී තමන් සැබවින්ම නොමග ගොස් ඇති බව දුටු කල්හි අපගේ පරමාධිපතියානනි අප කෙරෙහි දයාන්විත නොවනවා නම් සහ අපට සමාව නොදෙනවා නම් සැබවින්ම අපි පරාජිතයින්ගෙන් වන්නෙමුයි ඔවුහු කිවෝය වලම් فلما رجع موسى إلى قومه غضبان أسفا قال بئس ما خلفتموني قال بئس ما خلفتموني من بعدي أعجلتم أمر ربكم وألقى الألواح وأخذ برأس أخيه يجره إليه قال ابن أم إن القوم استضعفوني وكادوا يقتلونني فلا تشمت بي الأعداء ولا تجعل لي مع القوم الظالمين قال رب اغفر لي ولأخي وأدخلنا في رحمتك وأنت أرحم الراحمين මූසා ඉතාමත් කෝපයෙන් සහ ශෝකයෙන් යුතුව සිය ජනයා වෙත පෙරලා පැමිණි කල්හි මා නැතිවිට මගෙන් පසුව නුබලා කළ දෑ ඉතා නපුරුය. නුබලාගේ පරමාධිපතිගේ අන ගැන නුබලා ඉක්මන් වූයේ දැයි පැවසුවේය. තවද සෙල් පුවරුව විසිකොට තම සහෝදරයාගේ හිසෙන් අල්වා ඔහු තමා වෙත ඇද්දේය. තවද මූසාගේ සහෝදරයා වූ හාරෝන් මාගේ මවගේ පුත්‍රයාණනි මේ ජනයා මා දුබලයෙකු යැයි සිතුවහ. තවද මා මරන්නට ඔවුහු තැත් කළහ. එබැවින් ඒ හේතුවෙන් මාගේ සතුරන්ට ප්‍රීතිවීමට ඉඩ නොතබව්. තවද මා අපරාධකාරී ජනතාව සමග නොතබනුයි ඔහු කීවේය. පරමාධිපතියානනි මට සහ මාගේ සොහයුරාට සමාව දෙනු මැනව. තවද නුබගේ දයාළුභාවයෙහි අප ඇතුළු කරනු මැනව. තවද නුඹමය දයාළුවන්ගෙන් ඉතා දයාළුයයි ඔහු එනම් මුසා කිවේය. إن الذين اتخذوا العجل سينالهم غضب من ربهم وذلة في الحياة الدنيا وكذلك نجزي المفترين والذين عملوا السيئات ثم تابوا من بعدها وآمنوا إن ربك من بعدها لغفور رحيم ولما سكت عن موسى الغضب أخذ الألواح وفي نسختها هدى ورحمة وفي نسختها هدى ورحمة للذين هم لربهم يرهبون වසු පැටවා දෙවියෙකු වශයෙන් ගත් අය කෙරෙහි ඔවුන්ගේ පරමාධිපතිගෙන් උදහස හා මෙලොව ජීවිතයේදී නින්දාවද සැබවින්ම ඇතිවේ මෙලෙසය බොරුගොතන අයට අප පලවිපාක දෙන්නේ. නමුත් පාප ක්‍රියාවන් කර පසුව එයින් වැලකි ඉන් පසුව පශ්චාත්තාප වී විශ්වාස කළ අයට ඔවුන් කෙරෙහි සැබවින්ම නොබගේ පරමාධිපති ඊට පසුවද අධික්ෂමාන්විතය පරම දයාලුය මූසාගේ උදහස සංසිදුනු කල්හි ඔහු සෙල්පුවරුව අතරගත්තේය. එහි ලිකිත දේෙහි තමන්ගේ පරමාධිපතිට බියබැතිමත් අයට යහමගද ආශිර්වාදයට අන්තර්ගත විය. واختار موسى قومه سبعين رجلا لميقاتنا فلما أخذتهم الرجفة قال رب لو شئت أهلكتهم من قبل وإياي أتهلكنا بما فعل السفهاء منا إن هي إلا فتنتك تضل بها من تشاء وتهدي من تشاء أن ولينا فاغفر لنا وارحمنا وأنت خير الغافرين එමෙන්ම අප විසින් නියම කෙරනු ස්ථානයට තමා සමග යාමට මූසාසිය ජනයාගෙන් හැත්තෑ දෙනෙකු තෝරාගත්තේය. තදබල භූමිකම්පාවක් ඔවුන් වෙලාගත් විට මාගේ පරමාධිපතියානනි නුඹ අභිමත වූවානම් මීට පෙරම ඔවුන්වද මාවද විනාශ කරන්නේය. අපාතුරින් අඥානයින් කළ දෑ හේතුකොටගෙන නුඹ අපව විනාශ කරන්නේද ඇත්තෙන්ම එය නුඹගේම පිරික්සුමක් මිස නැත එයින් නුඹ අභිමත කළ අය අයහමග කරන්නේය තවද නුබට අභිමත වූ අය යහමග කරන්නේය නුඹමය අපගේ ආරක්ෂකයා එබැවින් අපට සමාව දෙනු මැනව තවද අපට දයාලුවනු මැනව නුඹ සමාව දෙන්නන්ගෙන් ඉතා ශ්‍රේෂ්ඨයයි ඔහු එනම් මුසා කිවේය واكتب لنا في هذه الدنيا حسنة وفي الآخرة إنا هدنا إليك قال عذابي أصيب به من أشاء ورحمتي وسعت كل شيء فسأكتبها للذين يتقون ويؤتون الزكاة والذين هم بآياتنا يؤمنون الذين يتبعون الرسول النبي الأمي الذي يجدونه مكتوبا عندهم ۖ الذي يجدونه مكتوبا عندهم في التوراة والإنجيل يأمرهم بالمعروف وينهاهم عن المنكر ويحل لهم الطيبات ويحل لهم الطيبات ويحرم عليهم الخبائث ويضع عنهم إصرهم ويضع عنهم إصرهم والأغلال التي كانت عليهم فالذين آمنوا به وعزروه ونصروه واتبعوا النور واتبعوا النور الذي أنزل معه أولئك هم المفلحون තවද මෙලොවදී අපට යහපත් වන දේ නියම කරනු මැනව පරලොවදීද එසේම නියම කරනු මැනව සැබවින්ම අපි පසු තැවිලිවී නුඹ වෙත හැරෙන්නෙමුයි මුසා කීවේය එවිට මාගේ වදවේදනාව මට අභිමත වූවන් කෙරෙහිය පමුණුවන්නේ. නමුත් මගේ දයාළුභාවය සියලුදේ කෙරෙහි ව්‍යාප්තය බිය බැතියන්ද සකාත් ගෙවන්නන්ද තවද අපගේ වදන් විශ්වාස කරන්නන්ද වූ අයට එය මා සලස්වන්නෙමි ඔහු එනම් අල්له කීවේය. මාගේ දයානුකම්පාව පිරිනමන ලද අයනම් තමන්ළඟ ඇති තවරාත් සහ ඉංජීලිහි සඳහන් කරනු ලැබ ඇති මේ උම්මි එනම් අකුරු ශාස්ත්‍රය නොදත් නබිවන මේ රසුන්වරයාව අනුගමනය කරන්නෝය. ඔහු යහපත්දෑ පිළිපදින ලෙස ඔවුනට අනකරයි. තවද අයහපත්දැයින් ඔවුන් වලක්වාලයි. තවද පිරිසිදු දේවල් ඔවුනට අනුමත කරයි. අපිරිසිදු දේවල් ඔවුනට තානම් කරයි. ඔහු ඔවුන් මත පටවන ලද බරද ඔවුන් කෙරෙහි වූ විලංගුද පාකරයි. එබැවින් ඔහු විශ්වාස කර ඔහුට ගෞරව කර ඔහුට උදව් කර ඔහු සමග පහළ වූ ආලෝකය අනුගමනය කරන්නා වූ ඔවුහුමය ජයග්‍රාහකයෝ. قل يا أيها الناس إني رسول الله إليكم جميعا الذي له ملك السماوات والأرض لا إله إلا هو يحيي ويميت فآمنوا بالله ورسوله النبي الأمي الذي يؤمن بالله وكلماته واتبعوه واتبعوه لعلكم تهتدون ومن قوم موسى أمة يهدون بالحق وبه يعدلون ජනයිනි සැබවින්ම මම නුබලා සියල්ලන් වෙත අහස් හා මහපොළොවෙහි ආධිපත්තියහිමියෝ අල්ලාගේ රසුල්වරයාය ඔහු හැර වෙනත් දෙවියෙකු නැත ඔහු ජීවේදින්නේය මරණයද පමුණුවන්නේය එබැවින් නුබලා අල්له ගැන විශ්වාස කරව තවද අල්له ගැනද ඔහුගේ අනපනත් ගැනද විශ්වාස කරන්නා වූ උම්මි නබි වූ ඔහුගේ රසුල්වරයා ගැනද විශ්වාස කරාව තවද නුබලා ඔහු අනුගමනය කරව නුබලා යහමගවනු පිණිසයයි නබි මුහම්මද පවසාව. මූසාගේ ජනතාවාතර සෙස්සන්ට සත්‍යයට මඟ පෙන්වා ඒ අනුව විනිශ්චය ඉටු කරන්නා වූ පිරිසක් සිටියහ. وقطعناهم اثنتي عشرة أسباطا أمما وأوحينا إلى موسى إذ استسقاه قومه أن اضرب بعصاك الحجر فانبجست منه اثنتا عشرة عينا قد علم كل أناس مشربهم وظللنا عليهم الغمام وأنزلنا عليهم المن والسلوى كلوا من طيبات ما رزقناكم وما ظلمونا ولكن كانوا أنفسهم يظلمون وَإِذْ قِيلَ لَهُمُ اسْكُنُوا هَٰذِهِ الْقَرْيَةَ وَكُلُوا مِنْهَا وَكُلُوا مِنْهَا حَيْثُ شِئْتُمْ وَقُولُوا حِطَّةٌ وَادْخُلُوا الْبَابَ سُجَّدًا وَادْخُلُوا الْبَابَ سُجَّدًا نَغْفِرْ لَكُمْ خَطِيئَاتِكُمْ سَنَزِيدُ الْمُحْسِنِينَ فبدل الذين ظلموا منهم قولا غير الذي قيل لهم فأرسلنا عليهم رجزا فأرسلنا عليهم رجزا من السماء بما كانوا يظلمون අපි ඔවුන් ගෝත්‍ර දොළහකට බෙදා වෙනස් ජන සමාජයන් බවට පත් කළෙමු. ඔහුගේ ජනයා ඔහුගෙන් ජලය ඉල්ලා සිටිවිට නුඹ නුඹගේ සැරෑටියෙන් ගල් පර්වතයට ගසනුයි අපි ඔහුට දන්වා සිටියමු. එවිට වහාම එයින් උල්පත් දොලසක් පැනනැගුණි. සියලු ජනයින් තම ජලය පානය කරන ස්ථානය ඉතා හොඳින් දැනගත්තෝය. තවද ඔවුන් වෙත වලාකුල ආවරණයක් කළෙමු. තවද නුබලාට අපි දුන්දැයින් හොඳ දෑ අනුභව කරනුයි අපි ඔවුන්ට මන්නු සල්වා දෙවිය ආහාර පාල කළෙමු. ඔවුහු අපට අපරාධ නොකලාහුය එහෙත් ඔවුහු තමන්ටම අපරාධ කරගත්තෝ වූහ තවද මේ නගරයේ වාසය කරව තවද නුබලාට රිසි පරිදි එයින් අනුභව කරව තවද හිත්තතුන් කියා සුජූද එනම් නලල බිමතබා නමස්කාර කරමින් එහි වාසල් දොරටුවෙන් ප්‍රවේශවව් අපි නුබලාට නුබලාගේ වැරදිවලට සමාව දෙන්නෙමු යහපත සිදුකරන්නන්ට තිලින වැඩිකරමුයි ඔවුනට කියන ලද අවස්ථාව සිහිපත් කරව. නමුත් ඔවුන් අතුරින් වරදට නැඹුරු අය තමන්ට කියනු ලැබූ වචනය වෙනුවට වෙනත් වචනයක් යොදාගත්හ. එබැවින් ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් කරමින් සිටි වැරදි නිසා අපි ඔවුනට අහසින් දඩුවමක් පහල කළෙමු. واسألهم عن القرية التي كانت حاضرة البحر إذ يعدون في السبت إذ تأتيهم حيتانهم يوم سبتهم شرعا شرعا ويوم لا يسبتون لا تأتيهم كذلك نبلوهم بما كانوا يفسقون وَإِذْ قَالَتْ أُمَّةٌ مِّنْهُمْ لِمَ تَعِظُونَ قَوْمًا اللَّهُ مُهْلِكُهُمْ أَوْ مُعَذِّبُهُمْ أَوْ مُعَذِّبُهُمْ عَذَابًا شَدِيدًا قالوا معذرة إلى ربكم ولعلهم يتقون فلما نسوا ما ذكروا به أنجينا الذين ينهون عن السوء أنجينا الذين ينهون عن السوء وأخذنا الذين ظلموا وأخذنا الذين ظلموا بعذاب بئيس بما كانوا يفسقون فلما عتوا عما نهوا عنه قلنا لهم كونوا قردة خاسئين තවද මුහුදු වෙරළ අසල පිහිටා තිබූ ග්‍රාමය ගැන ඔවුන් මූසාගේ ජනයාගෙන් විමසනු. එහි ජීවත් වූ වැසියන් සබත් එනම් සෙනසුරාදාදිනයේදී දේව නීතිය කඩකිරීම ගැන ඔවුනට මතක් කරදෙව්. ඔවුන්ගේ සෙනසුරාදාදිනයෙහි ඔවුන්ගේ මත්සයෝ මුහුද මතුපිට දිස්වී ඔවුන් වෙත බහුලව පැමිණෙති. නමුත් ඔවුන්ගේ සෙනසුරාදා නොවන අන්දිනවල එසේ එම මත්සයෝ ඔවුන් වෙත නොපැමිණෙති. ඔවුන් පාපක්‍රියාවන් කරමින් සිටි බැවින් අපි ඔවුන් මෙසේ පරීක්ෂා කළෙමු. අල්له ඔවුන් විනාශකිරීමට හෝ ඕවුනට දැඩි ලෙස දඩුවම් කිරීමට ඉතා ආසන්න පිරිසකට නොබලා අනුශාසනා කරන්නේ ඇයිදැයි ඔවුන් එනම් ඉස්රායිල්වරුන් අතුරින් සමූහයක් ඇසූහ එවිට නොබලාගේ පරමාධිපති ඉදිරිපිට වරදින් අප මිදෙනු පිණිසත් ඔවුන් අල්لهට අකීකරුවීමෙන් වැලකීම පිණිසත්යයි අනුශාසනා කරන ඔවුහු කීහ මෙයද සිහට නගව්. ඔවුනට සිහිපත් කරනු ලැබූ දෑ ඔවුන් අමතක කළ විට ඔවුන් අතුරින් නපුරෙන් වලක්වන අය අපි ගලවාගත්තෙමු. තවද වරද කළ අය ඔවුන් පෞකම් කළහෙයින් තැඩි දඩුවමින් හසු කළෙමු. නමුත් ඔවුනට තහනම් කරන ලදදෑ ඔවුන් උල්ලංගනය කළ කල්හි නුඹලා වානරයන් වී නීචයන් බවට පත්වනුයි අපි ඔවුනට කිවෙමු. وَإِذْ تَأَذَّنَ رَبُّكَ لَيَبْعَثَنَّ عَلَيْهِمْ إِلَى يَوْمِ الْقِيَامَةِ مَنْ يَسُومُهُمْ سُوءَ الْعَذَابِ إِنَّ رَبَّكَ لَسَرِيعُ الْعِقَابِ وَإِنَّهُ لَغَفُورٌ رَحِيمٌ وَقَطَّعْنَاهُمْ فِي الْأَرْضِ أُمَمًا منهم الصالحون ومنهم دون ذلك وبلوناهم بالحسنات والسيئات لعلهم يرجعون නබි මුහම්මද් තවද කියාමත් දිනය දක්වා ඔවුනට දැටි දුක්වේදනා දෙනවුන් පත් කරන්නෙමුයි නුඹගේ පරමාධිපති දැන් වූ බව සීයට නගව්. සැබවින්ම නුඹගේ පරමාධිපති දඩුවම් දීම කෙරෙහි අප්‍රමාණය. තවද සැබවින්ම ඔහු ක්ෂමාශීලිය අසමසම දයාළුය. තවද අපි ඔවුන් මහපොලොවෙහි විවිධ උම්මත් එනම් ජන සමාජයන් බවට වෙන් කළෙමු. ඔවුන් අතුරින් ඇතමෙකු යහපත් වූ අතර ඔවුන් අතුරින් ඇතමෙකු එසේ නොවීය. ඔවුන් ආපසු නිවැරදි මගට පැමිණෙන පිණිස අපි ඔවුන් හොඳ දෙයින්ද නරකදයින්ද පිරික්සුවමු. فخلف من بعدهم خلف ورثوا الكتاب يأخذون عرض هذا الأدنى يأخذون عرض هذا الأدنى ويقولون سيغفر لنا وإن يأتهم عرض مثله يأخذوه ألم يؤخذ عليهم ميثاق الكتاب ألا يقولوا على الله إلا الحق ودرسوا ما فيه والدار الآخرة خير للذين يتقون أفلا تعقلون والذين يمسكون بالكتاب وأقاموا الصلاة إنا لا نضيع أجر المصلحين وإذ نتقنا الجبل فوقهم كأنه ظلة وظنوا أنه واقع بهم ۖ خذوا ما آتيناكم بقوة واذكروا ما فيه لعلكم تتقون මෙම අදම ජීවිතයේ නිසරුදය අත්පත් කරගෙන එයට අපට සමා කරනු ලැබෙනු ඇතැයි කියන ග්‍රන්ථයට හිමිකම් ලැබූ නපුරු පරම්පරාවක් ඔවුන්ගෙන් පසුව ආහ. ඔවුන් හමුවේ තවත් ඊට සමාන ලෞකිකදේ පැමිණියහොත් ඒවාද ඔවුහු ඩෑගනිති සත්‍යය හැර වෙන කිසිම දෙයක් ඔවුන් අල්ලාට ආරෝපනය නොකළ යුතු බවට ධර්ම ග්‍රන්ථය මගින් ඔවුන්ගෙන් ප්‍රතිඥ්ඥාවක් නොගන්නා ලද්දේද තවද ඔවුහු එහි පවතින දෑ අධ්‍යයනය කළහ අල්له කෙරෙහි බියබැතිමත් වන්නවුන්ට පරලොව නිවහන ඉතා හොඳය නුබලා අවබෝධ කර නොගන්නෙහිද. ධර්ම ග්‍රන්ථය එනම් අල්කුරවානය තදින්ම පිළිපදිමින් සලාතේ තහවුරු කරන යහපත් අයගේ තිලින සැබවින්ම අපි නිෂ්පල නොකරමු. අපි ඔවුනට එනම් ඉස්රායිල් දරුවන්ට ඉහලින් පර්වතය ඔසවා එය කුඩයක් මෙන් විහිදුවමු. එවිට එය තමන් හිසමත වැටතැයි ඔවුන් සිතු අවස්ථාව සිහිපත් කරාව. තවද අප නුබලාට දුන්දෑ එනම් ධර්මය තදින් ග්‍රහණය කරගනිව්. තවද එහි ඇති කරුණු සිතෙහි තබාගනිව්. නුබලා වැරදි මාර්ගයෙන් වැලකෙනු පිණිසයයි ඔවුනට කීවෙමු. وَإِذْ أَخَذَ رَبُّكَ مِنْ بَنِي آدَمَ مِنْ ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ وأشهدهم على أنفسهم ألست بربكم قالوا بلى شهدنا أن تقولوا يوم القيامة إنا كنا عن هذا غافلين أو تقولوا إنما أشرك آباؤنا من قبل وكنا ذرية من بعدهم ۖ أفتهلكنا بما فعل المبطلون وكذلك نفصل الآيات ولعلهم يرجعون واتل عليهم نبأ الذي آتيناه آياتنا فانسلخ منها فأتبعه الشيطان فأتبعه الشيطان فكان من الغاوين نبي محمد මෙයද සිහිපත් කරව. නුඹේ පරමාධිපති ආදම්ගේ දරුවන්ගේ කොඳු නාරටියෙන් ඔවුන්ගේ පරපුර පිටකරමින් ඔවුන් තමන් කෙරෙහිම ශාක්ෂි දැරීමට සලස්වමින් මා නුබලාගේ පරමාධිපති නොවේදැයි විමසුවේය එවිට ඔවුහු එසේය ඔබමය අපගේ පරමාධිපති වන්නේ යැයි අපි ශාක්ෂි දරමුයි පැවසූහ අප මේ පිළිබඳව නොදැන සිටිමුයි කියාමත් එනම් මලවුන් කෙරෙන් නැගිටුවන දිනේ නුබලා නොකියනු පිණිස අපි මෙසේ කළෙමු. එසේ නැතිනම් මීට පෙර අපගේ මුතුන්මිත්තෝ ශිරක් එනම් ආදේශය සිදු කළහ අපි ඔවුන්ට දාව උපන් පරපුරයි එබැවින් වැරදි කළවුන් කළ පව්වලට නුඹ අපට දඩුවම් කරනවාදැයි නුබලා නොකියනු පිණිස අපි මෙසේ කළෙමු. ඔවුන් ආපසු යහමගට පැමිණීම පිණිස අපි මෙසේ සංඥාවන් පැහැදිලි කරන්නෙමු. තවද නබි මුහම්මද අපගේ සංඥාවන් අප ඔහුට පිරිනමන ලද ඔවුන් ආපසු යහමගට පැමිණීම පිණිස අපි මෙසේ සංඥාවන් පැහැදිලි කරන්නෙමු. තවද නබි මුහම්මද අපගේ සංඥාවන් අප ඔහුට පිරිනමන ලද අයගේ වෘර්තාන්තය ඔවුනට කියාපානු. ඔහු එයින් එනම් පිළිපැදීමෙන් බැහැරවිය. අනතුරුව ශෛතාන් ඔහු පසුපස ලුහුබැද්දේය. එබැවින් ඔහු නොමග ගියවුන්ගෙන් කෙනෙකු විය. ولو شئنا لرفعناه بها ولكنه أخلد إلى الأرض واتبع هواه فمثله كمثل الكلب إن تحمل عليه يلهث أو تتركه يلهث ذلك مثل القوم الذين كذبوا بآياتنا فاقصص القصص لعلهم يتفكرون ساء مثلا القوم الذين كذبوا بآياتنا وأنفسهم كانوا يظلمون من يهد الله فهو المهتدي ومن يضلل فأولئك هم الخاسرون අපට අභිමත වූයේ නම් අපට ඔහු එමගින් උසස්තත්වයට පත් කරන්නට ඉඩ තිබුණි. නමුත් ඔහු මහපොළොව එනම් ලෞකික ජීවිතයට ගැලී තම ආශාවන් අනුගමනය කළේය. එනිසා ඔහු සඳහා වූ උපමාව සුනකයෙකුගේ උපමාවට සමානය නුබ වූ පලවා දැමුවත් ඌ දිව එලියට ඇද දමයි. නුඹ වූ අතහැර දැමුවත් ඌ දිව එලියට ඇද දමයි. අපගේ සංඥාවන් බොරුයයි කියන ජනයාගේ උපමාවද මේ වන්නේය. එබැවින් ඔවුන් මෙනෙහි කරනු පිණිස පෙර වූවන්ගේ කතාන්තරය ඔවුනට කියාපානු. අපගේ සංඥාවන් බොරුයයි කියමින් තමන්ටම අපරාධ කරගත් ජනතාවගේ නිදසුන ඉතා නපුරුය. අල්له කවරෙකුට යහමඟ පෙන්වන්නේද ඔහුමය යහමඟ වූ තැනැත්තා තවද ඔහු කවරෙකු නොමග යවන්නේද ඔහුමය පරාජිතවන්නෝ ولقد ذرأنا لجهنم كثيرا من الجن والإنس لهم قلوب لا يفقهون بها ۖ ولهم أعين لا يبصرون بها ولهم آذان لا يسمعون بها أولئك كالأنعام بل هم أضل أولئك هم الغافلون ولله الأسماء الحسنى فادعوه بها وذروا الذين يلحدون في أسمائه سيجزون ما كانوا يعملون وممن خلقنا أمة يهدون بالحق وبه يعدلون සැබවින්ම අපි ජින්වරුන්ගෙන් හා මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් නිරය සඳහාම ඇති කළෙමු. ඔවුනට හර්දයක් නැත. නමුත් එමගින් ඔවුහු අවබෝධ කර නොගනිති. ඔවුනට දෑස් ඇත. නමුත් එමගින් ඔවුහු අවධානයෙන් නොබලති. ඔවුනට සවන් ඇත. නමුත් ඔවුහු එමගින් ශ්‍රවණය නොකරති. ඔවුහු ගවමහේෂාදීන් එනම් තිරසුනුන් මිනි නැත. ඔවුහු ඒටත් වඩා නොමගෙහිය. නොතැකූ අය ඔවුහුමය. අල්لهට ඉතා අලංකාර නාමයන් තිබේ එබැවින් ඔහුව එම අලංකාර නාමවලින් ආමන්ත්‍රණය කරව ඔහුගේ නාමයන්හි දෝෂාරෝපණය කරන අය නොසලකා හරිව් ඔවුන් කරමින් සිටි දෑහි පලවිපාකය ඕවුනට දෙනු ලැබෙනු ඇත අප මවා ඇති අය අතර සත්‍යයෙන් මඟ පෙන්වන සමූහයක් සිටිති තවද ඔවුහු එමගින් යුක්තිය ඉටු කරති والذين كذبوا بآياتنا سنستدرجهم من حيث لا يعلمون وأملي لهم إن كيدي متين أولم يتفكروا ما بصاحبهم من جِنَّةٍ إن هو إلا نذير مبين أولم ينظروا في ملكوت السماوات والأرض وما خلق الله من شيء وأن عسى وأن عسى أن يكون قد اقترب أجلهم فبأي حديث بعده يؤمنون من يضلل الله فلا هادي له ويذرهم في طغيانهم يعمهون අපගේ සංඥාවන් බුරුයයි සලකන අය සම්බන්ධයෙන් ඔවුන් නොදන්නා මාර්ගයෙන් අපි අනුක්‍රමයෙන් ඔවුන් ඔවුන්ගේ විනාශයට ගෙන යන්නෙමු. තවද මේ සඳහා මම ඔවුන් පමාකරවන්නෙමි. සැබවින්ම මාගේ උපාය ශක්තිමච්ච. ඔවුන්ගේ සහයකයා එනම් නබි මුහම්මත් කෙරෙහි උමතු බවක් නැති බව ඔවුහු කල්පනා නොකළහිද. ඔහු පැහැදිලි අනතුරු අඟවන්නෙක් පමණි. ඔවුහු අහසහි සහ මහපොළොවෙහි ක්‍රියාකාරිත්වය ගැනද අල්له නිර්මාණය කළ දෑ ගැනද ඔවුන්ගේ අවසාන කාලය ළඟාවී ඇතැයි යන්න ගැනද කල්පනා නොකළෙහිද. රසූල්වරයාගේ අනතුරු ඇඟවීමෙන් පසුව කවර වදනක් ඔවුහු විශ්වාස කරන්නෙහිද. අල්له කවරෙකු නොමග යවන්නේද ඔහුට මඟ පෙන්වන්නෙකු නැත. තවද ඔවුන්ගේ බලවත් අකීකරුකම නිසා ඔවුනට තමන්ගේ ගර්වයෙහි අන්දලෙස සැරිසරන්නට ඔහු එනම් අල්له ඔවුනට ඉඩහරින්නේය. يسألونك عن الساعة أيان مرساها قل إنما علمها عند ربي لا يجليها لوقتها إلا هو ثقلت في السماوات والأرض لا تأتيكم إلا بغته يسألونك كأنك حفي عنها قل إنما علمها عند الله ولكن أكثر الناس لا يعلمون قل لا أملك لنفسي نفعا ولا ضرا إلا ما شاء الله ولو كنت أعلم الغيب لاستكثرت من الخير وما مسني السوء ඉන් අන ඉල්ලා නදීරු වබෂීරු ලිකවුමි යුමිනූන් නබි මුහම්මද් මලවුන් කෙරෙන් නැගිටුවන අන්තිම දිනය එළඹෙන්නේ කවදාද ඒ ජනයා නුබෙන් අසති ඒ පිළිබඳව දැනුම ඇත්තේ මාගේ පරමාධිපතිට පමණි එය සිදුවන නිසි කාලය ඔහු හැර අන් කවරෙකුට හෝ හෙළිදරව් කිරීමට නොහැකිය එය එනම් සිදුවන කාලය අහස්වලට සහ මහපොලෝට ඉතා තදින් බලපායි. ක්ෂණිකයෙන් මිස එය නුබලා වෙත නොපෙමිණෙන්නේ යැයි පවසව. නුඹ ඒ ගැන ස්තිරව දන්නෙකුමෙන් නුඹගෙන් ඔවුහු අසති. සැබවින්ම ඒ පිළිබඳව ඥානය අල්له වෙතමය. නමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනෙක් එය නොදනිති නැබි මුහම්මත් පවසාව. අල්له අභිමත වූ දෑමිස මාහට කිසිදු යහපතක් කරගැනීමටවත් අයහපතක් කරගැනීමටවත් මට ශක්තිය නොමැත. ගුප්ත දේ පිළිබඳව ඥානය මට තිබුණානම් බොහෝ ප්‍රතිලාභයන් මට සලසාගන්නට තිබුණි. තවද මට කිසිදු හානියක් සිදු නොවීමටද ඉඩ තිබුණි. මාහුදෙක්ම අනතුරු අඟවන්නෙකුද විශ්වාස කරන ජනයාට ශුභාරංචිය ගෙන එන්නෙකුද පමණකි නබි මුහම්මද පවසාව. هو الذي خلقكم من نفس واحدة وجعل منها وجعل منها زوجها ليسكن إليها فلما تغشاها حملت حملا خفيفا فمرت به فلما أثقلت دعوا الله ربهما لئن آتيتنا صالحا لئن آتيتنا صالحا لنكونن من الشاكرين فلما آتاهما صالحا جعلا له شركاء فيما آتاهما فتعالى الله عما يشركون أيشركون ما لا يخلق شيئا وهم يخلقون ولا يستطيعون لهم نصرا ولا أنفسهم ينصرون එකම ආත්මයකින් නුබලා මැව්වේ ඔහුමය. තවද ඔහුට එනම් ආත්මයට ඇය සමග ශාන්ත ජීවිතයක් ගත කළ හැකිවීම සඳහා එම ආත්මයාගෙන් තම සහකාරිය බිහි කළේය. ඔහු ඇය වැසූ කල්හි ඇය සැහැල්ලු බරක් දැරුවාය. එය දරාගනිමින් ඇය සැරිසැරුවාය. නමුත් ඒ ඇයට බරක් ලෙස පත් වූ විට නුඹ අපට යහපත් දරුවෙකු ලබා දෙන්නේ නම් අපි නුඹට ගුණගරුක වන්නන්ගෙන් වෙමුයි ඒ දෙදෙනා ඒ දෙදෙනගේ පරමාධිපති වූ අල්لهගෙන් ප්‍රාථනා කළහ. නමුත් අල්له ඒ දෙදෙනාට යහපත් දරුවෙකු දුන් කල්හි ඔවුන් දෙදෙනා ඒ දෙදෙනාට ඔහුදුන් දෑහි ඔහුට සමානයන් ආදේශ කළහ නමුත් ඔවුන් ආදේශ තබනදයින් අල්له ඉතා උසස්ය කිසිම දෙයක් නොමවන තමන් පවා මවනු ලැබූුවන් වන දෑ ඔවුහු අල්لهට සමානයන් ලෙස ආදේශ කරන්නෙහිද තවද එම සමානයන් තමන්ට ආදේශ කරන්නා වූ ඔවුනට කිසිදු උපකාරයක් කළ නොහැකිය තවද ඔවුනට තමන්ටද උපකාරයක් කළ නොහැකිය. وَإِن تَدْعُوهُمْ إِلَى الْهُدَى لَا يَتَّبِعُوكُمْ سَوَاءٌ عَلَيْكُمْ أَدَعَوْتُمُوهُمْ أَمْ أَنْتُمْ صَامِتُونَ إِنَّ الَّذِينَ تَدْعُونَ مِن دُونِ اللَّهِ عِبَادٌ أَمْثَالُكُمْ ۖ عباد أمثالكم فادعوهم فليستجيبوا لكم إن كنتم صادقين ألهم أرجل يمشون بها أم لهم أيدي يبطشون بها ؟ أَمْ لَهُمْ أَعْيُنٌ يُبْصِرُونَ بِهَا أَمْ لَهُمْ آذَانٌ يَسْمَعُونَ بِهَا قُلِ ادْعُوا شُرَكَاءَكُمْ ثُمَّ كِيدُونِ فَلَا تُنظِرُونَ إن وليي الله الذي نزل الكتاب وهو يتولى الصالحين නුඹලා ඔවුන් නිවැරදි මාර්ගය කරා කැඳ වූවත් ආරාධනය කළත් ඔවුහු නුඹලා අනුගමනය නොකරති. නුඹලා ඔවුන් කැඳ වූවත් ආරාධනය කළත් නිහඬව සිටියත් නුඹලාට ලැබෙන ප්‍රතිඵලය සමානය. අල්له හැර නුඹලා කැඳවන ප්‍රාර්ථනා කරන අය සැබවින්ම නුබලා වැනි ගැත්තෝය එනිසා නුබලා ඔවුන්ට ප්‍රාර්ථනා කර බලව් නුබලා ඔවුන් පිළිබඳව තබා ඇති විශ්වාසය සත්‍යයනම් ඔවුන් නුබලාගේ ප්‍රාර්ථනාවන්ට පිණිතුරු දෙනු ඇත ඔවුනට එමගින් ඇවිදීමට පාදතිබේද නැතහොත් ඔවුනට එමගින් ඇල්ලීමට අත්තිබේද නැතහොත් ඔවුනට එමගින් බැලීමට ඇස්තිබේද නැතහොත් ඔවුනට එමගින් ශ්‍රවණය කිරීමට කන්තිබේද නුඹලා අල්ලාට සමාන කළ නුඹලාගේ හවුල්කරුවන් කැඳවව්. පසුව නුඹලා මට විරුද්ධව කුමන්ත්‍රණය කරව. මට කිසිම අවකාශයක් නොදෙනුයි නබි මුහම්මත් ඔවුනට පවසාව. සැබවින්ම මාගේ ආරක්ෂකයා මෙම ධර්ම ග්‍රන්ථය පාල කළ අල්لهම වේ. තවද යහපත් දැහැමියන් ආරක්ෂා කරන්නේත් ඔහුමය. والذين تدعون من دونه لا يستطيعون نصركم لا يستطيعون نصركم ولا أنفسهم ينصرون وإن تدعوهم إلى الهدى لا يسمعوا وتراهم ينظرون إليك وهم لا يبصرون خذ العفو وأمر بالعرف وأعرض عن الجاهلين නුබලා ඔහු හැර කැඳවන ප්‍රාර්ථනා කරන අයට නුබලාට උපකාර කිරීමට නොපුළුවන තවද ඕනට තමන්ටද පවා කිසිදු උපකාරයක් කරගත නොහැකිය එපමණක් නොවේ නුඹ ඔවුන් යහමගට කැඳ වුවත් ඔවුහු ඒ ශ්‍රවණය නොකරති ඔවුන් නුබ දෙස බලා සිටිතැයි නුඹ සිතුවත් සැබවින්ම ඔවුහු කිසිවක් නොදකිති. නබි මුහම්මද සමාවදීම යොදාගනිව්. යහපත්දේ පතුරුවව් අඥ්ඥානයින්ගෙන් වැලකී සිටියව්. وَإِمَّا يَنزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ إنه سميع عليم إن الذين اتقوا إذا مسهم طائف من الشيطان تذكروا تذكروا فإذا هم مبصرون وإخوانهم يمدونهم في الغي ثم لا يقصرون وإذا لم تأتهم بآية قالوا لولا اجتبيتها قل إنما أتبع ما يوحى إلي من ربي هذا بصائر من ربكم وهدى ورحمة لقوم يؤمنون ශෛතාන්ගේ පෙළඹවීමක් නුබව ඇවිස්සුවහොත් එවිට නුඹ අල්لهගෙන් ආරක්ෂාව පතව සැබවින්ම ඔහු එනම් අල්له සර්ව ශ්‍රාවකය සර්වඥානීය සැබවින්ම බියභක්තිකයින්ට නපුරු පෙළඹවීමක් ඇතිවුවහොත් ඔහු වහා විමසිලිමත් වෙති එවිට ඔහු ගතයුතු හරිමග දකින්නෝය ඔවුන්ගේ එනම් ශේතානුන්ගේ සහෝදරයින්ව නම් ශේතාන් හෝ ඔවුන් වැරදි මාර්ගයේ ගැඹුරටම ගෙන ඇති. තවද එම ප්‍රයත්නය සැහැල්ලු නොකරති. නබි මුහම්මද නුඹ ඔවුනට සංඥාවක් නොගෙනාවිට නුඹ වෙනුවෙන් සංඥාවක් එනම් ප්‍රාතිහාරයක් තෝරාගත යුතු නොවේදැයි ඔවුහු විමසති. මා අනුගමනය කරනුයේ මාගේ පරමාධිපතිගෙන් මට පහල කරන ලද දෑ පමණකි. මෙය නුබලාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි කිරීමය. තවද විශ්වාස කරන ජනයින්ට යහමගද දයාලු භාවේද වේ යැයි පවසාව. وَإِذَا قُرِئَ الْقُرْآنُ فَاسْتَمِعُوا لَهُ وَأَنصِتُوا لَعَلَّكُمْ تُرْحَمُونَ واذكر ربك في نفسك تضرعا وخيفة ودون الجهر ودون الجهر من القول بالغدو والآصال ولا تكن من الغافلين إن الذين عند ربك لا يستكبرون عن عبادته ويسبحونه ويسبحونه وله يسجدون අල් කුරවානය පාරායනා කරනු ලැබුවහොත් ඒට නුබලා සවන් යොමු කරව. තවද නිහඬව සිටියව්. එමගින් නුබලාට දයාවේ ආශිර්වාදය ලැබිය හැකිය. නබි මුහම්මද නුබගේ හද පත්ලෙන්ම අවනතභාවෙන් හා බියෙන්ද හඬ නොනංවා උදය හා සවස නුබේ පරමාධිපතිව සිහිපත් කරව. නොතැකූුවන්ගෙන් කෙනෙකු නොවව්. නුබගේ පරමාධිපතිවෙත ආසන්නව සිටින අය ඔහුට නමස්කාර කිරීමෙන් උඩගු නොවෙති. ඔවුහු ඔහු සුවිශුද්ධ කරති තවද ඔහුටම සුජූත් එනම් සිරසනමා නමස්කාර කරති.